පිහිටුවා ගන්න හිත පිහිටුවාගෙන සීයෙන්ම ආස්වාස ප්‍රස්වාස කරන්න. නැත්තම් බුදුගුණ මොනවා හරි හිතන්න. එහෙම හිතමින් ටිකක් වෙලා ගන්න. ආපහු හිතාමතාම නතර නතර කරනවා. නතර කළා හිතට හිතෙන චිර කතම්පි චිර භාසිතම්පි සරිතානුසරිතා. ඔගොල්ලෝ කළ කී දේවල් හිතට මෙනෙහි වෙනවනේ. ඒ දේවල් විදර්ශනා කරනවා ටික. හරිද? මේ මාර්ගය කෙනෙකු උපදින තාක් උපදිනවා ඉබේම මේ විදිහට මෙනෙහි කරන්න ඕනේ. අපි නිකම්ද කියමු දැන් මේ මනස ධර්මාරම්මනත් නිසාම මේ දැනගන්න ඇති වුණා නේද? මනස ධර්මාරම්මන නැති වෙනකොට මේ දැනගන්න නැති වෙනව නේද? දැන් මේ සිහි වෙච්ච එක බහැර අරමුණේ විඥානය පිහිටන්න දෙන්න එපා. ඒකයි කරන්න ඕනේ දේ දැනට. බහැර අරමුණේ විඥානෙ පිහිටනවා කියලා කිව්වේ එහෙම සති නිමිති හිත තබාගෙන සමතකම තහන වඩනවා ඒ මෙනෙහි කිරීම නතර කරන ඒත් මේ සිහිය නතර කරන්නේ ඒ සිහියෙන්ම උපදින අරමුණක් හිතෙන් අල්ල ගන්න ඕන යාළුවෙක් කියනවා කියන්නකෝ මේද මනසින් හටගත් එකක් නේද යාළුවා කියන අදහස මනස තුලම නැති වෙනව නේද නැත්නම් මනස ධර්මාරම්මන නිසා යාළුවා කියන අදහස ඇති වෙනවා. ඒ ධර්මතා දෙක නැතිනොත් නැති වෙනව නේද කියලා මෙනෙහි කරලා බලන්න. ඔන්න ඔතන තියෙනවා උපං අකුසල් දුරු කරන එක. දැන් යාළුවා කියන අදහස තමයි උපං අකුසල් දුරු කරන එක. දැන් නූපං අකුසල් නූපදවන්නත් ඕන. තව ඔතන ඉවර නැහැ. එහෙම බැලුවට ඔගලන්ගේ අදහස ඇතුළත හැංගීම ගෙවෙන්නේ නැහැ නෑ එහෙ ඉන්න යාළුවෙක් ඉන්නවා කියන එක. gedara කියලා සිහි කෙරුවොත් මේ gedara කියන එක හිතෙන්නේ කියලා බලයි. එතකොට ආපු එකට ටොක්කක් යන්න තමයි. නමුත් ඒ වුණාට එහෙ gedara තියෙනවනේ කියන හැඟීම නැති වෙන්නේ දැන් උපං අකුසල දුරු කළාට නූපං අකුසලේ නූපදවන්න ඕනේ. ඒ කියන්නේ gedara එහෙ තියෙන්නේ කියන හැඟීමත් අයින් වෙන විදිහට බලන්න ඕනේ. ඉක්මනටම යනවා අතීතයට. අතීත කියන්නේ ඇහැට මේ රූපය ගැටෙන වෙලාවේදී එතන තිබුණේ ධාතු ස්වභාවයක් ඒ ධාතුව නිසා වේදනා සංඥා හටගත්තේ මේ මනසට නේද හිතට නේද දැන් මේ හිතේම අත්දැකීමනේ සිහි කළේ මෙහෙම දෙයක් සිහි කරන වෙලාවටත් ඒ ධාතුව තුල එහෙම එකක් නෑ නේද මෙන්න මෙතන තමයි කියන්නේ මෙන්න මේ විදිහට දෙපැත්තට මාරු කර කර බලන්න බලනකොට තමයි අපිට මේ පංචායතනය පිළිබඳ ශුන්්‍යතාවය ළඟ සිටින්නේ තේරෙනවද මතක් කරගන්න ඒ කියන්නේ මේ පින්වත්තුන්ට යාළුවෙක් හරි ගෙදරක් හරි දැන් මනසෙන් සිහි වුණොත් හම් මුල් පියවර තමයි මේක මනස පිළිබඳ වූවක් කියලා හඳුනා ගන්න ඕනේ බහැර තියෙන දෙයක් නෙමෙයි කියලා. එහෙම හඳුනා ගත්තත් නෑ එහෙ එහෙම දෙයක් තියනවා කියන හැඟීම නැති වෙන්නේ නැහැ. එතකොට ඔයගොල්ලෝ අතීතයට ගිහිල්ලා බලන්න ඕනේ අතීතයට කියන්නේ ඇහැට මේ රූපය හම්බ වෙච්ච වෙලාවේදී පැවතුණු යථාර්ථය මෙහෙම නේද? ඔන්න ඔතන තමයි ස්කන්ධයන්ගේ උදේවැය එන්නේ අපිට හම්බ වෙන්නේ. කියන්නේ ධාතු මාත්‍රය ධාතු මාත්‍රයක ස්පර්ශ වීම නිසා වේදනා සංඥා පහළ වුණේ ඒ ධර්මයේම හිතෙන් දැනගත්තා. එදත් රූපය දැනගත්තා කියලා ඒක හම්බ වෙන වෙලාවේදී හිතට හම්බුනේ පහළ වෙච්ච නාම ධර්මම නම් රූපය හම්බුනේ නැතිනම් දැන් මේ මේ පහළ මේ සිහි කරන දේ රූපයටයි තියෙන්නේ කොහොමද කියලා මේ විදිහට මෙනෙහි කරනවා. මේ විදිහට මෙනෙහි කරනකොට එහෙ රූපයක් බලන්න යන්න තියනවා කියන ගතිය තමයි අඩු වෙන්නේ ඔයගොල්ලන්ට. අපි සිහි කරන්නේ මනසමයි මනසමයි කියන කරුණට එනවා. ඉතින් මෙන්න මෙතන තමයි ටිකක් ගැඹුරු තැන. ඔතන තමයි හුරු වෙන්නත් ඕනේ. ඉතින් ඒ හින්දා දැනට මෙහෙම එකක් කරන්න පුළුවන් මේ උපාදාන බව අඩු වෙන්න සීලයක පිළිපදන්න සති නිමිත්තේ හොඳට තබා ගන්න හිත. සති නිමිත්තේ හිත තබාගෙන සිහියෙන්ම බුදුගුණ හෝ අසුභය මරණය හෝ ආනාපාන සතිය වඩන්න. හිතාමතාම මොහොතක් නතර කරන්න. අපි කියමු විනාඩි 3-4ක් ඔන්න සමතකමටහන වඩනවා හිතාමතාම නතර කරනවා. ඊට පස්සේ ඒ සති නිමිත්තෙම තියාගන්න. ඇති වෙන ඇති වෙන හැම අත්දැකීමක්ම බහැරට අයිති නොකොට තමා තුළම හටගෙන නැති වෙනවා කියන එකට අවධානයෙන් ඉන්න. ආපහු ආනාපාන සතිය වඩන්න. ආපහු තමා තුළම හටගෙන නැති වෙනවා කියන එක බලන්න. මේ දෙක මාරුවෙන් මාරුවට මාරුවෙන් මාරුවට දැන්ට යන්නකො. හැබැයි 100 පිරිසුදු නෑ තමයි. නමුත් මේකෙන් තමයි යන්න පුළුවන් වෙන ක්‍රමයක් නෑ. මොකද අනිවාර්යයෙන්ම 100 100ක්ම පිරිසුදු වෙනවා කියන තැනට අනිවාර්යයෙන්ම එනවා. එතකොට ඒ කියන්නේ මෙතනින් මේ විදිහමයි කියලා නතර නොවිය යුතුයි කියන එක මම කිව්වේ. ඒ කියන්නේ ඇති වෙච්ච දෙයක නැතිවීම බලන එක නෙමෙයි Nirodha කියලා කියන්නේ. දැන් අපි දන්නේ හටගත්ත දෙයක් ඒ කියන්නේ හේතුන්ගෙන් හටගත්ත දේවල් හේතු නැති වෙනව නැති වෙනවා කියලා බලලා බලලා බලලා මේ නැති බව එළඹ සිටියාම නිවන කියලා හිතන්නේ නේද අපි? එහෙම නැහැ. මොකද Nirodha කියන එක වඩන්න පුළුවන් එකක් නෙමෙයි Nirodha කියන එක සාත් කරන්න තියෙන්නේ. ඇති වෙච්ච දෙයක නැති වෙන එක බලලා බලලා බලනවා කියන්නේ මේක වඩනවනේ. Nirodha කියන එක වඩන්නද තියෙන්නේ සාත් කරන්නද? සාත් කරන්න. කොහොමද Nirodha සාත් කරන්නේ? හේතු නිසා හටගත් දේ හේතු නැති වෙනව නැති වෙනවා කියලා බල බල බල බල බල බල මේ නැතිවීම බැලුවොත් ඕගොල්ලෝ මේ නැතිවීම නම් නිවන කියන්නේ ඇති වෙච්ච දෙයක නැතිවීම නම් නිවන කියලා කියන්නේ හරි පහසුයි කියලා මම කියන්නේ. දැන් ගහක් ගන්නකො හේතුන්ගෙන් හටගත් එකක් නේ ගහ නේද? දැන් ওই ගහ කීයටක් ගෙනල්ලා කෑලි කෑලි වලට කපලා හින් වෙන්න කුඩු කළා ගින්දර තියලා අලු කළා අලු ජලේ පා කළා අරිනවා. දැන් ගහ තියනවද? ඇති වෙච්ච දේ නැති වුණා නේ. නිවනද? ඉතින් අපි ඔක්කොම නිවන් දකින්නනේ. ඇති වෙච්ච දෙයක නැතිවීම කියන්නේ ජාතිය වුණු ජරා මරණ වෙනවමයි. වළක්වන්න පුළුවන්ද? ඇති වෙච්ච දේ නැති වෙනවා කියන එක වෙනවමයි. අමාරුවක නෙමෙයි ඇති වෙන බව නැති කරන්නයි අමාරුව. ජාති නිරෝධය යමාරුව. ඇති වෙච්ච එක නැති වෙනවා එක බැලුවත් නැතත් ඒක වෙනවා අපිට. හේතුන්ගෙන් හටගත් එක අපි නැති වෙනවා කියලා බැලුවත් නැතත් වෙන්නේ නැද්ද? වෙනවා. හේතු නිරෝධ කළා හට ගැනීම නිරුද්ධ කරන එක යමාරු කියලා මම කියන්නේ. ජාති නිරෝධයම නිවන මිසක ජරා මරණය නිරෝධය නිවන පනවලා තියනවද? ජරා මරණ කියන්නේ නැති වෙන ඇති වෙච්ච දෙයක නැති බව නැත්තම් පුද්ගලයාගේ මරණය නිවනයි කියලා පනවලා තියනවද? නෑ. දැන් හටගත්ත දෙයක නැති වෙන එක නිවනයි කියලා ඔයගොල්ලෝ බලනවා නම් ඒ කියන්නේ කෙනෙක් ඉපදුණු කෙනාගේ මරණය නිවනයි කියලා දකිනවා කියලා කියන්නේ. එහෙමද? මම මේ කියනවා තේරෙයි දන්නේ. ඒ කියන්නේ මේ ලෝකේ ධර්මතා දෙකක් තියෙනවා. ඇති වෙන දේ නැති වෙනවා කියලා ධර්මතාවයකුත් තියෙනවා ඇති වෙන බව නැති වෙනවා කියලා ධර්මතාවයකුත් තියෙනවා. ඉතින් ඇති වෙන දෙයක නැතිවීම බැලිය යුතුයි. ඒ මේ Nirodhe නිවන සඳහා නෙමෙයි මාර්ගයට උපකාර පිණිස. ඒ බලන්න ඕනේ. ඇතිවීම නැති වෙන බවයි නිවන කියලා කියන්නේ. දැන් අපි අපි මෙහෙම මතක් කළොත් දැන් ගයක් ගන්නකො ගඩොල් වැලි සිමෙන්ති මේ මේ ටික හේතු මේ ටික නිසා තමයි ගයක් හදාගන්න පුළුවන් නේද? එතකොට මේ හැදුණු ගේ අපිට කඩන්න පුළුවන් නැති කරන්න පුළුවන් නේද? පුළුවන්. එතකොට ඇති වෙච්ච දෙයක නැතිවීම බලනවා කියලා කියන්නේ මේ ගේ කඩලා බිඳලා දාන්න ගඩොල් ටික පැත්තට දාලා උළු ටික දාලා ගේ නැති කරන්න පුළුවන් ඇති වෙච්ච දෙයක නැතිවීම බලන්න පුළුවන්. ඉතින් අපිට බැරි මේ ගේ හදන්න තියෙන gadul වැලි සිමෙන්තියම නැති වුණොත් ගේ කියන එක නැති වෙනවද? ගේ කියන එක උපදින්නේ නැහැ නේද? ගේ කියන එක නැති වෙන්න ගේ කියන එක ඇති වෙලා තියෙන්න ඕනේනේ. ඇයි දැන් ගේ කියන එක හටගත්තනන්නේ ගේ කියන එක කඩලා බිඳලා දාන්න වෙන්නේ. ඉතින් ගේ කියන එක හදන්න හේතු වෙන හේතු ටික කලම නැති වෙලා තිබුණා. ගේක නැතිවීම බලන්න ගේක ඇතිවීමක් හම්බෙන්නේ නැති වුණානේ ඕගොල්ලන්ට. ඉපදුනොත් මැරෙනවනේ. නැති ජාතස අමරණං. උපන්න කෙනාට නොමැරීමක් නෑ නේද? ඉපදුනොත් මැරෙන්න වෙනව නේද? ඇති වුණොත් යමක් නැති වෙනවනේ. නූපන්නොත් නූපන්න කෙනාම අජරාමර නෙමෙයිද? උපන්නොත් අජරාමර වෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් මම මෙතෙන්දි මතක් කරන්නේ ඒකයි. නිවන කියන්නේ නැති බව නෙමෙයි නූපදීම. ඒක මරණයෙන් පස්සේ එහෙම නෙමෙයි. එතනයි වෙනස. මොකද මේ දහම අකාලිකයි කියනවනේ. ඇයි අකාලිකයි කියන්නේ? අකාලිකයි කියන එකේ තේරුම මොකද්ද? කල් නොවේවා විපාක දෙනවනේ. හරි. එන හොඳට මතක තියාගන්න ඕනේ ඒකේ තේරුම. අර්ථයත් එහෙම වෙන්න ඕනේ නේද? අපි කතා කරන දේ අපි දහමේ ಗುಣ දැනගෙන ඉන්න එක සමාන වෙන්න ඕනේ. නැත්තම් කතා කරන්නේ වෙන තැනක් අපේ ජීවිතේ පැවැත්ම වෙන තැනක් වුණොත් එලහරකයි මේ හරකයි වගේ එහෙම වෙන්න බෑ. අද අපි දහම අකාලිකයි කියනවා ප්‍රතිඵලයේ බලාපොරොත්තු වෙනවා මරණයෙන් පස්සේ. එහෙම නෙමෙයිද? ඔක්කොමලා බලාපොරොත්තු වෙන්නේ අද තණ්හාව නැති කළා මතු නූපන්නාම නූපදින තත්ත්වයට පත් කළ ජරා මරණ දුක නැති කරන්න පුළුවන් කියලා නේද? දැන් අද කරන්න තියෙන තණ්හාව නැති කරන්න නේ. ඇහැ කන දිව නාසය ශරීරය මේවා මේ දුක අද විඳින්න වෙනවා මරණය වෙනකන් මරණයෙන් පස්සේ තමයි මේවා මිදෙන්න වෙන්නේ කියලා නේද දන්නේ. සලායත නිරෝධයක් ගන්නවද දැම්මම? නැහැ. දැන් මේ පින්වතුන් බොහොම ශ්‍රද්ධාවෙන් අපි කියමු ඔන්න පෙර ජීවිතයේ අකුසල් කළා දාන ආදී පින්කම් නොකර දුප්පත් මිනිසෙක් ඉන්නවා. මේ මිනිස්සයා කල්පනා කරනවා අනේ පෙර දාන ආදී කුසල ධර්ම නොකළ නිසා නුවණින් සලකලා කටයුතු නොකළ නිසායි මේ දුප්පත් වෙලා උපන්නේ. අනේ මම දානයක් දෙන්න ඕනේ කියලා දින ගණනක් මහන්සි වෙලා යමක් හරි හම්බ කරලා බොහොම ශ්‍රද්ධාවෙන් සංඝයා උදෙසා නැත්නම් තථාගතයන් වහන්සේ උදෙසා දානයක් දෙනවා. දැන් දාන්නේ දීලා gedara ආපු ගමම්ම පෙර අකුසලයේ මැකිලා දිව්‍ය සම්පatti පහළ වෙනවද මේ මනුස්සයාට? නෑ. ඇයි ඒකට සුදුසු කාලයක් තියෙනව නේද? එහෙනම් මේ පිනට කියනවා කාලිකයි කියලා. ඒකට ඒ කර්මයේ විපාක දෙන්න කාලයක් තියෙනවා. කාලය එන්න ඕනේ. කිරි දෝපු ගමම්ම මිදෙන්නේ නැහැ. වෙලාවක් තියෙනවා. දැන් අජාසත්ත්ව රජුරු දන්නවනේ. අහලා තිනා නේද? අජාසත්ත්ව රජුරු කවුද මැරුවේ? තාත්තා මැරුවනේ. ආනන්තරය අකුසලෙනේ. ඒ ආනන්තරය අකුසලයේ අපායට යන්න කරපු ගමන්ම මෙයාගේ රාජ්‍ය සම්පත් නැති වුණාද? ඇයි ඒ? රාජ්‍ය සම්පත් පෙර කුසලයට ලැබුණු හින්දා ඒ ටික පරිභෝග කළා. ඒ අකුසලයට සුදුසු කාලයක් තියෙනවානේ. ඒ හින්දා මේවට කියනවා කාලිකයි කියලා. මේ කුසල ධර්ම වලට පින් වලට කාලිකයි කියනවා. ඒකට සුදුසු කාලය ලැබෙන්න ඕනේ. ඉතින් මේ ශාසනයේට අකාලිකයි කියන්නේ ඊට වඩා වෙනස් හින්දා. ඉතින් අද මේ මාර්ගයේ වඩලා තණ්හාව නැති කරලා ජරා මරණ දුක නැති වෙන්නේ මරණයෙන් පස්සේ නම් මේකටත් සුදුසුයි කාලිකයි කියන්නේ. මේකට අකාලිකයි කියන්න බෑ එහෙනම්. පුළුවන්ද? දැන් දානයක් දීලා නැත්නම් වැරදි දෙයක් කළා මරණයෙන් පස්සේ නම් දිව්‍ය ලෝකේ හරි අපායේ හරි යන්නේ මෙලොව විපාක දෙන්නේ නැත්නම් ඒකට කියනවා මොකද්ද කාලිකයි කිව්වනේ කාලිකයි කිව්වා ඉතින් අදත් අපි ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩලා තණ්හාව නැති කරලා ඉන්නවා ජරා මරණ දුක නැති වෙන්නේ මරණයෙන් පස්සේ නම් මොකද කරන්න වෙන්නේ මේකට කියනවා කාලිකයි කියලා අපි බය නැතුව කිව්වොත් මේ ශාසනය හරිම වටිනවා. අද තණ්හාව නැති කරලා මරණයෙන් පස්සේ මේ දුක් ශේෂයක්වත් නැති දැනටපත් වෙන්න පුළුවන් කිව්වොත් අනිත් අයත් කිය අපිත් කියනෝක. මහා බ්‍රහ්මයේ ගාවට ගියහම දුක චුට්ටක්වත් නැහැ කියලා කිව්වොත් අපිට ඔප්පු කරන්න පුළුවන්ද? අපිත් කියන්නේ මරණයෙන් පස්සේ දුක ශේෂයක්වත් නැති තැනටපත් වෙන්න පුළුවන් කියලා. ඒගොල්ලෝ කියන මහා බ්‍රහ්මයා ගාවට ගියම අපිත් කියනවා කියලා. ඉතින් සමානයි වෙනවානේ. නමුත් මේක අකාලිකයි කියලා කියන්නේ මේ පින්වුතුන් ජීවිතේ ප්‍රශ්නයක් තියෙනවා ජරා මරණ ශෝක පරිදේ දුක ගිහිල්ලා එක්ෂණ මාත්‍රයකත් කල්ගත වෙන්නේ ඒ තථාගතයන් වහන්සේ පෙන්වා වදාළ ඒ දුක් සේරම ජීවිතෙන් අයින් වෙනවා ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛං අපේ සම්පයෝගෝ දුක්ඛෝ යේහි විපයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛා මේ ඔක්කොම ටික ඔකේ කොටසක් ඉතුරු වෙනවා කොටසක් නැති වෙනව නෙමෙයි මේ ටිකයි ප්‍රශ්නේ තියෙන්නේ ওই ටිකේ දුක තියෙන්නේ මේ ශාසනය මේ ලෝකේ බබලන්නේ මේ ශාසනය වටින්නේ ඒ නිසායි වෙන කිසිම තැනක කිසිම ආගමක දර්ශනයක පුළුවන්කමක් නැහැ මේ ටික මෙතනින් පනවන්න. ඔක්කොටම පුළුවන්. මරණයෙන් පස්සේ විමුක්තියක් පනවන්න. ඉතින් අපිත් කරන්නේ මේ ටික නම් තේරුමක් නෑ. ඉතින් මේ පින්වතුන් වටින්නේ ඒ නිසයි. ඒ බඳු ලෝකයේ අතරින් අදාදම ජරා මරණ නිරෝධය පිණිස පිළිපන්න මාර්ගයකට උත්සාහවත් වෙනවා. ඒ හින්දායි මේ ජීවිත වටිනවා යන්නේ. ඉතින් අන්න ඒ බඳු දහමක් අපිට තියෙන්න ඕනේ. ඒ බඳු දර්ශනයක් තිබුණොත් තමයි පෙන්වන්න පුළුවන්. සක්ඛාතෝ භගවත ධම්මෝ භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මේ මනාව දේශනා කළා තියෙනවා. සම්දිට්ඨිකෝ මෙලොවම විපාක ලැබෙනවා. එතකොට අකාලිකෝ කල් නොවේවා විපාක ලැබෙනවා. ඒපස්සිකෝ මෙහෙන්ද මෙහා ඇවිල්ලා බලන්න. පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝ හිති. මේ ඕපනායකෝ තමා තුල උපදවා ගන්න සුදුසුයි. පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝ හිති. නුවණැත්ත විසින් තම තමන් කෙරෙහිලා දත යුතුයි. මොකද මේ සලායතන Nirodhe බාහිරින් දකින්න බෑ. අන්තිමට ඔයගලන්ට හම්බ වෙන්න ඕනේ අපි මෙච්චර කාලයක් බැහැරින් දැක්ක සත්ව පුද්ගල ආත්මව ඌ ලෝකයේ බඹයක් වන ශරීරය. මේ හිත තුලම මේ ලෝකෙ උපදින හැටි. මේ ලෝකෙ නිරුද්ධ වෙන හැටි. වචන නෙමෙයි. මෙච්චර කල් ගස් ගල් ගෙවල් දරවල් කියලා දැකපු මේ ලෝකෙම අර මම මතක් කරපු විදිහට සිහි කළොත් ඔගොල්ලෝ අර සමතකම තහනක් වඩලා හිතේ උපදින උපදින ධර්මය මෙනෙහි කර කර යන්න එහෙම යනකොට මේ ඔක්කොම එනවා කැරකිලා එකම තැනකට අන්තිමට මුළු ලෝකයම කියලා අපි පරිහරණය කරන අපේ මනසයි කියන අත්දැකීමට එනවා එදාට අපි අනුන්ට චෝදනා කරන්න නැති තැනකට එනවා මෙන්න මේ තැනයි අපිට එළඹ සිටින්න ඕනේ අපිට අවශ්‍ය වෙන්නේ. තව මොනවද දැනගන්න තියෙන්නේ තියෙන්නේ? ඔව් ජාතිය නිරෝධ වුණොත් ජරා මරණ නිරුද්ධ වෙනවා. ජාතිය කියනකොට ජාතිය කියන එක උපදින්නේ අවිද්‍යාව නිසාම. ඒ කියන්නේ අනාත්ම ස්කන්ධ මාත්‍රයක් තියෙන තැන අවිද්‍යාවෙන්මයි මේ ස්කන්ධ තුල පුද්ගලයෙක් අපි උපදවා ගන්නේ. තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්ව නිකායේ ಜಾති සංජාති උක්කාන්තිකං දානම් පාතු බව ආයතනනම් ප්‍රතිලාභෝ මෙතන තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික. රූපේ සතර මහා ධාතුයි අචේතනිකයි. අචේතනික වස්තුවක් රූපේ සතර මහා ධාතුයි. ඒක පුද්ගලයක හෝ පුද්ගල කොටස් නෑ අනාත්මයි. වේදනා කියන්නේ සංඥා කියන්නේ සංකාර කියන්නේ චෛතසික හිතේ ඇතිවන ගති මාත්‍රයන් විඥානය කියන්නේ චිත්තය විඥානන ලක්ෂණය ඔච්චරයි කියන්නේ ඔය ටික නොදන්නාකම නිසා මම මගේ මගේ ආත්මයයි කියන කෙලෙස් අදහස ඇති කරගන්නවා ඊට පස්සේ මේ කෙලෙස් ස්කන්ධය දෙකම එකට එකතු කරලා රූපය මම වේදනාව මම සංඥාව මම කියලා අපි අත් කරගන්නවා ඔන්න පුද්ගලයෙකුගේ ඇතිවීම අපිට හම්බ වෙන්නේ ඔහොම. එතකොට රූපේ මම. එතකොට ඔන්න මේ ස්කන්ධයෙන් තොරව පුද්ගලයෙකුට ඉන්න බෑ. කෙලෙසයකට පවතින්න බෑ. අද අපිට මම මගේ කියලා හම්බ වෙන්නේ කෙලෙස් ටික. එතකොට දැන් ඉතින් හොඳට දුක් විඳින්න පුළුවන්. දැන් අපි නිකමට ගමු දැන් අපි මම මම මම කියලා කියනවානේ. දැන් මේ මම කියලා කියන කෙනෙක් හෝ කවුරු හරි හෝ ඉන්නවනම් කෙලෙසයක් හරි තියෙනවනම් පුද්ගලෙක් හරි ඉන්නවනම් ඉන්න මේ මමයා ඉන්නෝනේ මේ ආයතන ටික හය ඇතුලේ නේද? ඇහැ කන දිව නාසය ශරීරය මනස. ওই ආයතන හය ඇතුලේනේ දැන් මේ පුද්ගලයා ඉන්නෝනේ. ඔගොල්ලෝ මම කියන කෙනා ඔය ආයතන හයෙන් බැහැර ඉන්න පුළුවන්ද කොහෙවත්? ඉන්න බෑ. දැන් එවනට බලන්නකෝ අපි ගුටි කන තැන. රූප බලන්නේ කවුද? මම. ශබ්ද අහන්නේ කවුද? මම. ගන්ධ සුවඳ දැනගන්නේ කවුද? මම. රස විඳින්නේ කවුද? මම. ස්පර්ශ දැනගන්නේ කවුද? මම. අරමුණ හිතන්නේ මම කවුද? මම. ආයතන හයේම ක්‍රියාකාරීත්වය දැනගන්නා පුද්ගලයන් නිර්මාණය කරගන්නේ නැද්ද ඔයගොල්ලෝ? යම් පුද්ගල භාවයක් තියෙනවා නම් ආයතන 6ට සාධාරණ වෙන්න ඕනේ මිසක ආයතන 6ම දැනගන්න කෙනෙක් ඉන්න පුළුවන්ද? බෑ. දැන් නැද්ද අපිට එහෙම කෙනෙක්? අපි නිර්වාණය කරගන්නේ නැද්ද? දැන් මේ රූප බලන්නේ කවුද? රූප බලන්නේ මම වෙන්නේ නැද්ද? අදහස නැද්ද අපිට රූප බලන්නේ මම කියලා? රූප බලන්නේ මම කියන අදහස තියනව නේද? තියෙනවා. ඕක බුදුරජාණන් වහන්සේ හොඳ ලස්සන උපමාවක් කරනවා යාව කලාප සූත්‍රය කියලා. පුරුෂයෝ 6 දෙනෙක් මෝල් ගස් 6ක් අරගෙන ඇවිල්ලා යවහල් ටිකක් තලනවලු. හත් දෙනෙක් ඇවිල්ලා තලනවලු ඒකෙන් හොඳට තැලෙනවලු. ඒ වගේ මේ ඇහැ කන දිවනාසය ශරීරය මනස කියන ආයතන හයෙම දුක් විඳිනවා. මෙතන ඇති නන්දි රාගය නිසා තවත් හොඳට දුක් විඳිනවා කියනවා. ඉතින් දැන් මේ මම මගේ කියලා ගන්න මේ කෙලෙසිය නිසා දෙහිවින් තැලෙනවා හොඳට. එතකොට මේ ආයතන හයම ක්‍රියාත්මක කරන දැන් පුද්ගලයෙක් අපි මවාගෙන ඉන්නවනේ. ඔනෝතින් තමයි ජරා මරණ දුක් විඳින්නේ. ඇහෙන් දැකලා දුක් විඳින කෙනෙක් ඉන්නවා. කනෙන් අහලා දුක් විඳින්න වෙනවා. ඉතින් මේ කෙලෙසයට ඉඩ නැති වෙන්න තමයි මේ කෙලෙසිය දුරු වෙන්න තමයි අපේ මේ විදර්ශනාව ගොනු වෙන්න ඕනේ. ඉතින් අපි ඊට පස්සේ නුවණින් දන්නවා මේ ආයතන හයම දැනගන්න පුද්ගලයෙක් ඉන්න බෑ. යම් දැනගැනිලි ස්වභාවයක් වෙනවා නම් දෙන්න ඕනේ මේ ආයතන හය තුල තුලමයි කියන තැනට ගේනවා. ඔන්න දැන් ඒතර පුද්ගලයා කියලා පනවන්න වෙන මොකද්ද? මේ ස්පර්ශ ආයතන හය. ඊට පස්සේ ස්පර්ශ ආයතන හයේදී බුදුරජාණන් වහන්සේ ඔන්න ඒතර තමයි දැන් ආයතන ඕම් බලන්න ගියාම තමයි අපිට ආයතන ටික හම්බුනේ. 12 ආයතන ස්පර්ශ ආයතන හය තියෙනවා. ඒකට ප්‍රතිපක්ෂ ආයතන හයක් හම්බ වෙනවා මේක තමයි පුද්ගලයා කියලා කියන්නේ. ඒ ආයතන ටික හොඳට සම්මර්ෂණය කරලා බලනවා අපි ආයතන සම්මර්ෂණය කරලා බලනකොට අපිට හොඳට පේනවා එක් වෙලාවකට පවතින එක් ආයතනයක්. ඈත් රූපයක් දෙක මුල් කරගෙන අරමුණු ගන්න වෙලාවට අනිත් එක නැහැ. කනත් ශබ්දයක් ඇහෙන වෙලාවට රූප පේන්නේ නැහැ. ඔන්න දැන් ආයතනෙන් ආයතනයේ සම්බන්ධය පේනවා. ඒ 12 ආයතනය ගවේෂණය කළාම එක ආයතනයයි අපිට අහුවෙන්නේ හැම වෙලාවෙම. ඒ ආයතනය මොකද්ද කියලා පරිශීලනය කරනකොට හම්බුන ස්කන්ධ පංචකයක් කියන එක. මේ ධාතු ආයතන ස්කන්ධවල පරිශීලනය වෙන්නේ මෙහෙම. එහෙම බලනකොට හොඳට තියෙනවා මේ පුද්ගලයා කියන එහෙනම් කෙලෙස්යේ ගුණ වෙන්න ඕනේ මේ වෙලාවේ හටගන්න මේ ස්කන්ධ ටිකේ. දැන් අනිත් ඒවා බලාගෙන බලාගෙන ආවනේ. එහෙනම් දැන් ඇහෙන් රූප දකින්නට දැන් පුද්ගලයා එහෙනම් ඉන්න ඕනේ මෙතන. මොන පුද්ගල භාවය කියන එක දැන් ඉස්සෙල්ලා 18 13 ගත්තා. මේ tikai මේන් බහැර පුද්ගල භාවයයි කියන ඒ කියන්නේ ආයතන 6ම ක්‍රියාත්මක කරන පුද්ගලෙක් හම්බුණා. ඒ ටික ආයතන 6ට ගත්තා. ආයතන 6 අපිට උත්තරය ආව එක ආයතනයක එකපාරකට පවතින්නේ. එහෙනම් මේ පුද්ගලයා නැත්තම් මමයා නැත්තම් කෙනා ඉන්න ඕනේ මේ දැන් අරමුණ හම්බෙන මේ මොහොතේ. ඒකත් ගවේෂණයකට පත් කළා. එහෙනම් රූපෙද වේදනාවද සංඥාවද සංකාරද විඤ්ඤාණයද නැහැ. ඒ ටිකත් උන්න ස්කන්ධ ටික දැක්කා නාත්ම. ඔන්න ඔතෙන්ට එනකොට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන අවිද්‍යාපච්චය සංකාරං. ස්කන්ධ ටිකේ යථාර්ථයයි මේ. ඔන්න යථාර්ථය ආව ස්කන්ධ වලට එනකම් මෙතෙන්ට. එතෙන්ට ආවම ස්කන්ධ ටිකේ කෙලස් ටික නැති වුනහම ඔන්න දැන් ඊටපස්සේ යහතු වෙන සමුදේ සත්‍යය. මේ ටික නොදන්නා වූ අවිද්‍යාව නිසා සත්ව පුද්ගල භාවයට කල්පනා කරනවා කල්පනා කරන නිසායි මෙන්න මේ තණ්හා මාන දිට්ඨි කියන කෙලෙස් ඇති වෙලා තියෙන කියලා දුක්ඛ සමුදය ඇති වෙන හැටි පෙන්වනවා. එතකොට එහෙමයි මේ දුක ආවේ. ඔන්න දුක ආපු හැටි පෙන්වනවා බුදුරජාණන් වහන්සේ. දැන් මෙහෙම දුක ආපු චක්‍රයක ඔයගොල්ලෝ කෙලින්ම මෙදින් නැති කරන්න කියලා පුළුවන්ද? බෑ. ඒක නම් කියන්නේ. ගැන ලොකු තැනක ඉන්නේ. පටිච්ච සමුපාදයේ ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් සුපායස සම්භවන්ති කියනෝනේ. ඔය අපේ ජීවිතේ. ඉතින් උතෙන්ට ආවේ නිකන් නෙමෙයි. කොච්චර දුර තියනද? ප්‍රතිසන්දි වශයෙන් උරුම වෙච්ච තැන ඉඳලා එතන තමයි අවිද්‍යාපච්චය සංඛාරා කියනක අවිද්‍යාව කියන එක යෙදෙන්නේ මේ මට්ටමේ. මේ මට්ටමේ කියන්නේ ප්‍රතිසන්දි අවස්ථාව කියන එක නෙමෙයි. ඒ මට්ටම ඒ ඒ පරාසය වූ ස්කන්ධ ටිකක් අපිට ඉස්සෙල්ලා මුරුම වෙලා තිබුණා. එතනින් මෙහා මේක 18 ධාතුවක මේ විපාක මෙච්චර බවට පත් කරගෙන තියන්නේ අවිද්‍යාව තණ්හා දෙකෙන්. ඉතින් මේවා නෙමෙයි ගැටලුව. දැනට මේ සති නිමිත්ත හුරු වෙන්න. ඒක තේරුණාද? සති නිමිත්ත හුරු වෙන්න කියපු ටික තේරුණාද? තේරුණා. ගෙදර ගිහිල්ලා කළා බලන්න මං කියන එක වෙනසක් නැද්ද කියලා. ඔයගලන්ට කරන්න බැරි දෙයක් කිව්වේ නැහැ. අමාරුම එකක් කිව්වේ නැහැ. මම කියන්නේ කොහොම හරි දැඩිව ඉන්න එක සිතුවිල්ලක්වත් පිටට යන්න නැතුව ඉන්න ඕන කියලා කියන්නේ නැහැ. එහෙම බෑ. දැන් මේ කතා කරන මොහොතේදීත් ඔයගලන්ට පුළුවන් සති නිමිති හිත තබාගෙන අහගෙන ඉන්න. එතකොට සති නිමිති හිත තබාගෙන හොඳට අහගෙන හිටියොත් ඕනෝ යමක් කියනකොට කරනකොට ඒ සති නිමිති හිත තබාගෙන කියන්න කරන්න ගියොත් ඉබේම මේ සිහිය මෙතන හිටිනක හුරු වෙනවා. සිහිය කියනක හුරු කරන්න පුළුවන් එකක්. පුරුදු කරන්න පුළුවන් එකක්. එතකොට සිහිය බැඳී පවතින ප්‍රතිශතය එන්න එන්න වැඩි වැඩි වෙනවා. එහෙනම් සිහිය වඩනවා කියලා කියනවා. යම් දවසක් තියෙනවා ඕගලන්ට හිතලවත් මේ සිහිය අයින් කරගන්න බැරි දවසක් වෙනවා. අන්න එදාට මේ සිහිය සම්මා සතිය වෙනවා. මේ සිහිය සම්මා සතිය වුණොත් ඒ සිහියම සම්මා සමාධිය වෙනවා. මේ සිහිය වැඩෙන ක්‍රමය තමයි සතිපට්ඨානය, සති ඉන්ද්‍රිය, සති බල, සති සම්බොජ්ජංගේ සම්මා සති කියලා පිළිවෙලක් තියෙනවා. ඉතින් මේ අනුපූර්ව යන්න ඕනේ. එකපාරටම සම්මා සති වෙන්නේ නැහැ. සිහිය තබපු ගමන් කොහටත් මෙයා ඉන්නවා කියන එකක් වෙන්නේ නැහැ. එහෙම නැති මාර්ගයක් ඕනේ නැහනේ. නේද? එතකොට තව මොනවද දැනගන්න හැම ඕනේ? මං මතක් කරපුව තේරුණාද? තේරෙන්නේ නැද්ද? තේරෙන්නේ. ඉතින් මෙතන මේ නාම රූප කියන ධර්මතා දෙක තේරුම් ගන්න තමයි අපිට ටිකක් උත්සාහය යෙදෙන්න ඕනේ. එතකොට ඒ නාම රූප කියන ධර්මතා දෙක තේරුම් ගත්තොත් ඒකටයි ලෝක ඒ අතහැරෙන්නේ ලෝක නිරෝධය අතහැරෙන්නේ මේ මේ ලෝක ලෝක සමුදය අතහැරෙන්නේ මොකද විදර්ශනා කියන්නේ ඒක සාමාන්‍ය ලෝකයා දකින මට්ටමට වඩා උබ්බෙන් දකිනවා මේ හම්බ වෙන දේ කෙලින්ම රූපේ දැක්ක කියලා දකින ලෝකයා දකිනකොට අපි නුවණින් දකින රූපය කියන ධාතුයි ඒබඳු ධාතු ස්වභාවයක් නිසා මේ වේදනා සංඥා පහළලා තියෙන්නේ. ඒ වේදනා නාම ධර්මම හිතින් දැනගන්නව නේද? කියලා හිතයි නාම ධර්මය අතර තියෙන සම්බන්ධයක් මේ තියෙන්නේ කියන එකම දැනගන්නවා. එතකොට රූපය හම්බ වෙන්නේ රූපය හම්බ වෙන්නේ කියන මෝඩකම කැපෙනවා. එතකොට පැත්තකට ගිහිල්ලා සිහි කරනකොටත් එයා දන්නවා ධාතුව නිසා හිතට පහළ වෙච්ච සංඥාවමයි මේ සිහි කරගන්නේ. මේ සිහි කරන දේ රූපෙට අයිති නැහැ. සිහි කරන දේ සිහි කළා එතෙන්ට යන්න බෑ. කියලා නුවණක් එනවා. අර මං කිව්වේ හම්මස් ලේ නහර වෙන වෙනම බලන දැන් පුද්ගලයේ කැලි නෙමෙයි. හොඳට බලනවා නිකන් මම මේ දැක්මට කියන්නේ හම්ම මස් ලේ නහර ඇට ඇට මිදුළු මේ වගේ කුණුප කොටස් ටික 32 කරා මෙබඳු ධර්මයක් තියෙන තැනක ඝන සංඥාවක්ම ඇවිල්ලා තියෙන හිතට මේ පුද්ගල භාවයක්ම ඇවිල්ලා තියෙන හිතට එතකොට අපි දන්නා හිතට පහළ වෙච්ච සංඥාවමයි අපි දැනගත්තේ දැන් මේ දේ සිහි කළා අපිට මේ රූප ලෝකේ හොයන්න යන්න බෑ අපි දන්නවා ආයෙත් මේ ධාතුව ගැටුණත් එදාටත් පහළ වෙන්නේ ඒ තියෙනවා කියලා අපි රැවටිලා තැනකට ගියොත් ඒද වෙන්නේ ඒ ධාතුව නිසා ආපහු හිතට සංඥාවක් පහළ වෙන එක මිසක ඒක රූපේ හම්බ වෙනව නෙමෙයි කියන එක තේරෙන දවසක් එනවා. එහෙම වුණාම අපිට රූපය ඒ කියන්නේ දැන් මෙහෙම පේන දේ මෙහෙම අල්ලන්න පුළුවන් කියන අල්ලන්න බෑ කියන දැනට එනවා. ඇයි ධාතු මාත්‍රයක් නිසා මේ වේදනා සංඥා ඒ කියන්නේ පේන සංඥාව නම් පහළ වෙන්නේ. සංඥාව කියන්නේ නැති දෙයක් ඇති හැටියට පෙන්වනවා. මේ පේන දේ ධාතුවට අයිති නෑ. ඉතින් මම මෙහෙම කළා ඇල්ලුවොත් අහුවෙන මෙතනදී ධාතුව මිසක තේන දෙ නෙමෙයි. එතකොට ඔන්න දැන් අපිට වෙන්නේ මේ ධාතුව නිසා සංඥාව මෙහෙට පහළ වුණොත් ඒක මේ ධාතුවට අයිති කිව්වොත් තේන දේ අල්ලන්න පුළුවන් අපිට. එතකොට මේ ධාතුව ගැටීම නිසා ඇති වෙන සංඥාව ධාතුවට අයිති වුණොත් ඇහෙන දේ අල්ලන්න පුළුවන් අපිට වෙනවා. ඒකෝට දිත්තේ දිත්තමත්තන් සුතේ සුතමත්තන් මුතේ මුතමත්තන් වෙන්නේ නැහැ. පේන දේ අල්ලන්න පුළුවන් නම් දැකීම දැකීමක් පමණක් වෙනවද? ඔයගලන්ට පේන දේ අල්ලන්න පුළුවන් වුණොත් දකින දේ දැකීමක් පමණක් වෙනවද? වෙන්නේ නැහනේ. මොකද අහු වෙනවා කියන එක මොකද මොකටද අයිති? පුත්තබ ධාතුවනේ. එතකොට පේන දේ පොට්ටබ්බ ධාතුව එකයි කියලානේ කියන්නේ. රූපයයි පොට්ටබ්බයයි එකයි කියලානේ ඔයගොල්ලෝ කියන්නේ. පේන දේ අල්ලන්න පුළුවන් කියලා කියන එකෙන් කියන්නේ මොකද්ද? රූපයයි පොට්ටබ්බ ධාතුවයි දෙකම එක හිතකින් දැනගන්න පුළුවන්. චක්කු විඥාණයෙන් පුළුවන් පොට්ටබ්බ ධාතුව දැනගන්නත් රූප ධාතුව දැනගන්නත් පුළුවන්. එතකොට අනිත් පැත්තට තියෙනවා කාය විඥාණයෙන් පුළුවන් රූපය දැනගන්නත් උත්බ්බේ දැනගන්න තියෙන්නේ. එතකොට දිත්තේ දිත්ත මතම් නෑ. ඒ වෙන්නේ මොකක් නිසාද? මේ නිසා පහළ වෙන මනසට පහළ වෙන ධර්මතා ධාතුවට අයිති කියලා අපි බලන්නේ. එතකොට අපි හැම වෙලාවෙම අපිට තියෙන්න ඕනේ දේ තමයි මේ නාම රූප දෙක වෙන් කරගන්න එක. අවශ්‍ය උතනමයි අමාරුත් උතනමයි. නාම රූප දෙක පිරිසිඳ එක මොහොතකට හරි දැක්කොත් එපමණකින්ම කියනවා මොකද්ද? ditthi suddi. දැකීම පිරිසිදුයි. ඉතින් මටත් උකට උපමා නැහැ. ඒක තමයි මම අර ගොඩක් දුරට කියන්නේ දැන් අපි සාල් ටිකක් අරගන්නවා. අරගෙන වංගෙඩිය දාලා කොටනවා. දැන් කියුන් කියුන් කියුන් රූපකලාපනේ තියෙන්නේ නේද? කුමන හැඩයකට තිබුණත් මේක තමයි දැන් යථාර්ථය කියන්නකෝ. නිබඳු තැනක ඒ රූපකලාප රූපකලාප තියෙන තැනක එක ආකාරයකට වායෝ ධාතුව නිසා පැත්තකට ඇද වෙලා. හරිද? මේ එතකොට තේජෝ ධාතුව නිසා පැත්තක් කර වෙලා ඈ එතකොට ආපෝ ධාතුව නිසා පැත්තක් බැඳිලා මේ වගේ මේ රූප කලාපල හැදිලා තියෙන සතර මහා ධාතුවේ සතර මහා ධාතුවේම ක්‍රියාකාරීත්වය නිසා උන අපිට හම්බ වෙනවා සංඥාව. ඒ කියන්නේ මේක මේ සවිඥානික ඇහැට ගැටෙනකොට හැඩයක් පේනවා. එතකොට මේ හැඩේ අපිට අපි කියමු කොන්න එකට අපි පූසෙක් කියලා කිව්ව කියන්නේ. දැන් අපිට මේ දැන් හාල්පිටි වලින් හදපු පූසෙක්. ඔන්න දැන් පූසා කියලායි අපි දැන් පනවන්නේ. අපි පූසා කියලා පැනෙව්වත් දැන් අපිට පේන පූසා අල්ලන්න කියලා අපි ඇල්ලුවොත් අර හාල්පිටි ටික නෙමෙයිද අපි ඇල්ලුවේ. අපිට කවදාවත් පූසා අහුවෙනවද? නෑ. නමුත් අපි දකින්න ඕනේ මේ හාල් පිටි හාල් කුඩු ටික මේ පිටි ටික තමයි යථාර්ථය. ඒ නිසා අපිට පහළ වෙන්නේ මේ ඝන සංඥාවක් හිතට ඒකටයි අපි පූසා කියන්නේ. අපි පූසා කියලා දකින්නේ හිතටම පහළ වෙච්ච ධර්මයක්මයි හිතෙන් දැනගන්නේ. අපි දැනගන්න වෙලාවට මෙතන තියෙන මෙන්න මෙබඳු රූපකලාප ස්වභාවයක් නේද කියලා නුවණින් දැක්කොත් දැක්කොත් අපි කවදාවත් මේ පේන පූසා අල්ලන්න මෙහෙට අත දාන්නේ නැහැ. ඇයි පුළුවන් දල්ලන්න ඕන. නමුත් අපි මේ පේන සටහන මේකට ඈඳුවොත් මේ පේන්නේ පූසයි කියලා මෙතන හිතුවොත් අපිට දැන් ඌ අල්ලන්න පුළුවන් නේ. දැන් ඒ රූපකලාප නිසා හිතට පේන සංඥාවක් තිබුණොත් දැන් අපි මේ මේ ධර්මතාව දෙක දන්නේ රූපකලාප රූපේ පෙන පිටක් වගේ මේ රූපකලාප කලාප මේ සියුම් ස්වභාවයේ තියෙන ඒ බඳු ධාතුනානත් නිසා හිතට සංඥාවක් නැවෙන්නේ. දැන් මේ හැඩයක් තියෙන්නේ හිතට. ඒ සංඥාවට අපි දැන් පූසා කියලා කල්පනා කළේ කියලා දන්නේ නැති වුණොත් මේ නාම රූප දෙකක් හැටියට නොදැක්කොත් අපිට කෙලින්ම හම්බෙන්නේ රූපේ කියලා. දෙකම එකට එකතු කරලා මේ පේන දේ තමයි පූසා කියලා හිතන්නේ. ඉතින් එතකොට අපි අල්ලන්නේ පූසා. අපි පූසා කියලා හිතාගෙන ඇල්ලුවත් ඇල්ලුවේ රූපකලාප ටිකමයි. එතෙන්දී ආයි පූසෙක් හැප්පෙන්නේ නැහැ අපිට. අපේ මෝඩකම නමුත් යන රූප පූජා ස්පර්ශ වුණා කියලා. ඔන්න දැන් අපිට දැකපු දේ අල්ලන්න පුළුවන් උනේ එහෙම. නමුත් මේ රූප කලාප ටික නිසා පෙනෙන බවක් වුණා නම් ඒ පෙනෙන වෙලාවෙදිත් මෙතන තිබුණේ අර රූප කලාප කලාප හාල් කුඩු ටික. එතකොට ඇහත් රුපියක් දෙක නැති වෙනකොටම පෙනුණු දේ නැති වෙනවා. ඔන්න එතන තියෙන රූප කලාප ටික එහෙමමයි. දැන් අතවදිනකොට එබඳු රූප කලාප නිසා දැන් පෙනෙන දෙයට එකට ගැට ගහලා නැන්නේ. පාල් කුඩු ටිකනේ තියෙන්නේ. එබඳු රූප කලාප ගැටීම නිසා සීතක් හරි උෂ්ණයක් හරි කායට ගැටුණා නම් දැන් ගැටෙන දේ අපි ඒකට ඇඳුවොත් මේ සීතලාවේ මේකේ කියනවා. දැන් ඒකත් අපි ඒකට ගැට ගහන්න නැතුව ඒ ධාතු ස්පර්ශ නිසා මේ කාය සංපස්ජා වේදනාවක් නැත්තම් සීතලක් හරි උෂ්ණයක් හරි රළු දෙයක් හරි ඇති වුණා නම් ඒක එහෙම දැක්කොත් ඒත් මේ ධාතු නිසා මෙහි පහළ වෙලා තියෙන්නේ ස්පර්ශ නැතිනොත් නැති වෙනවා. ඔන්න දැන් එහෙම වුණොත් ගැටළු දෙය දකින්න බෑ. මොකද ඒ ධාතුව නිසා මෙහෙනේ හටගෙන තියෙන්නේ. ඒ හටගත්ත දේනේ හිතෙන්ම දැනගත්ත දේමනේ. ඒ කියන්නේ ඒ පහළට වේදනා සංඥාමයි දැනගත්තේ ධාතු දැනගත්ත නෙමෙයි ඉඳා ආපහු දකින්න දකින්න බෑ ඒකට. මේ වගේ ධාතුව නිසා මෙහෙට මෙහෙට හට ගන්නවා මිසක මෙහෙ හට ගන්න එක මෙහාට දාන්නේ ඔහකට බුදුරජාණන් වහන්සේ හොඳ උපමාවක් දෙන්නවා මහණෙනි කුම්ම කියලා සූත්‍රයක් තියෙනවා. මහණෙනි පෙර ඌවක් කියන්නේ එක්තරා දවසක් හැන්දෑවක ගංගානම් ගඟේ ඉවුර දිගේ ඉද්දෙක් කෑම හොයාගෙන ගියා. එනවා. ඒ ජංගේ පහත ඉඳලා නරියෙකුත් එනවා කෑම ටිකක් හොයාගෙන හිමින්. ඈත ඉඳලම ඉබ්බා දකින්නවා නරියෙක් එනවා කියලා. නරියක් දකින්නවා ඉබ්බා එනවා කියලා. ඉබ්බා කල්පනා කරනවා මං ළඟට එනකොට මේ නරියා මාව කනවා මම නම් මූට කන්ද ඉඩ අවකාශ දෙන්නේ නැහැ. මේ ඉබ්බා කල්පනා කරනවා. නරිය හිතනවා බඩගින්නත් වැඩි ඉද්දෙක් එනවා ළඟට ආවොත් ඔළුව දාපන් ඔළුව හෝ කඩාගෙන කනවා කකුල දාපන් කකුල හෝ කඩාගෙන කනවා මොකක් මොකක් හරි අවයවයක් කඩාගෙන කනවා මම කියලා හිතාගෙන හිමින් හිමින් සද්ද නැතුව ආවා නරිය ලං වෙනකොටම ඉබ්බා මොකද කරන්නේ අංග පහම ඔළුව ඇතුළට ගත්තා මොනවද අංග පහ කකුල් හතරයි ඔළුවයි දැන් නරිය සද්ද නැතුව බලාගෙන ඉන්නවා දැන් දාපන් ඔළුව ඔළුව දැම්ම කඩාගෙන කනවා. කකුලක් එළියට දාපන් කකුල කඩාගෙන කනවා. මෙහෙම බලාගෙන බලාගෙන බලාගෙන ඉන්නවා. ඉබ්බා හිතනවා මූ නරිය හිතනවා ඇති දැන් මම ඔළුව හරි එළියට දායි කියලා කඩාගෙන කන්ද. කකුල හරි එළියට දායි කියලා කඩාගෙන කන්ද. හිතපන්කෝ මම ඔබට කවන්නම් කියලා දැන් ඉබ්බා නෙමෙයි එකක්වත් එළියට දාන්නේ. මෙහෙම රෑ වෙනකන් හිටියා ඉබ්බා නෙමෙයි එකම අවයවයක්වත් එළියට දැම්මේ ඒ හින්දා නරිය මොකද කරන්නේ ගියා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි නරියා වගේ තමයි පවිතු මාරයා. මේ ඉබ්බා කුම්භෝ වංගානි සකේ කපල්ලේ සමෝදාම් දුක්ඛ මනෝ විතක්කේ. මහණෙනි ඉබ්බා සිය කබලේ අවයව බහ ගන්නවා වගේ මේ මනෝ විතර්ක හකුලවා ගන්නයි. එහෙන් මෙහාට එනවා මිසක ඔච්චරයි පෙර කර්මෙට හම්බුනේ. මෙහෙන් මෙහාට යනවා කියන්නේ දෙවුනි කර්ම. දෙවුනියට ආපහු. ඒ ධාතු ස්පර්ශ නිසා වේදනා සංඥා හටගෙන එතනට නිරුද්ධ වෙනවා. අවිද්‍යාව සහගතව මේ හටගන්න දේ මෙහෙට අයිති කියලා දෙවුනට යන්නේ එහෙම කියොත් තමයි මේ ලෝකෙ උපදින්නේ අපිට. මේ රූපය නිසා නාම ධර්ම හටගන්නකොට ඒ ධාතු වෙන වෙනකොට ඒ ඒ නාම ධර්ම නිරුද්ධ වෙන බව දන්නවා. නමුත් ඒ රූපය නිසා නාම ධර්ම හටගන්නකොට ඒ නාම ධර්ම ප්‍රයෝගික කරගෙන මාපහු රූපේ බලන්නේ නැහැ. දැන් ධාතුව නිසා මේ සංඥාවක් පහළ වෙනකොට මේ සංඥාවෙන්ම ආපහු ධාතුව දිහා බලන්නේ නැහැ. එහෙන් බැලුවොත් ඔයගොල්ලන් ලෝකෙ හිටිනවා එහෙම. වෙන ඊතර වෙන්න තැනක් නැහැ. එහෙම වුණොත් දැන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉබ්බා අර එකක් එකක් හරි එළියට දැම්මම නරිය කඩාගෙන කනවා වගේ. මහණෙනි ඇහැ එළියට දාන්න එපා. කන එළියට දාන්න එපා. නාසය එළියට දාන්න එපා. දිව එළියට දාන්න එපා. ශරීරය එළියට දාන්න එපා. පවිතු මාර්යා කඩාගෙන කනවා. මේවා එළියට දැම්ම වගේ තමයි කෙලිම මාර්යට අහු වෙනවා. රූපේ තියෙන්නේ කියලා දැම්ම නම් එළියට අදහස සබ්දේ තියෙන්නේ කියලා කිව්වනම් එතකොට මොකද වෙන්නේ? කෙලිම මාර්යට අහු වෙනවා. ඉතින් රූපේ තියෙන්නේ කියන තැනට ඇවිල්ලා ඕගොල්ලෝ කොච්චර බැලුවත් හරියන්නේ නැහැ. එතකොට මායාගේ ඇතුළේ මේ ඉන්නේ. අවිද්‍යාව ඇතුළේ ඉන්නේ. එතකොට. ගිනිකොට ඇතුළට ගිහිල්ලා එතකොට ඉන්නේ. ඉතින් වෙන්න ඕනේ මොකද්ද? බැහැර නිසා මෙහෙට එනවා. මෙහෙන් ආය යන්නේ. යන්න එපා. ජීවිතේම කියන්නේ ඔච්චරයි. ඒ කියන්නේ 13 අනත්ය නිසා තමාතෝ ලෝකෙ උපදිනවා පේනවා. ඒ අත්දැකීම උදව් කරගෙන ලෝකෙ බහැරට තබන්නේ එතකොට මෙහෙම වුණොත් ඔයගලන් රිදවන්න ආය කාටවත් බෑ. ඉතින් මෙන්න මෙතනයි අපිට ලැබෙන්න ඕන තැන. මෙතනයි වෙන්න ඕන තැන ඕ <laughs> මේ පින්වතුන්ගේ පෙළා වෙන්නේ මේට වඩා සරල කරන්න මම දක්ෂ නැහැ. මේ පින්වතුන්ගේ අදක්ෂකම නෙමෙයි නොතේරෙනවා නම් මගේ අදක්ෂකම කියලා මම දකින්නේ. කොහොම හරි පුළුවන් තරම් තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. ඇහෙන්නේ නැහැ ඇහෙන්නේ නැහැ කියලා. ඔව් දැන් මම ආශ්‍රය ක්ෂය කිරීමට අමුතු නුවණක් නැහැ සම්මාදිට්ඨියමයි තියෙන්නේ සම්මාදිට්ඨියෙන් තොර අමුතු ආශ්‍රය ධර්ම දුරු කරන්න ක්‍රමයක්වත් නැහැ ඒ සම්මාදිට්ඨිය නැවත නැවත කරන එකමයි ආශ්‍රව ධර්ම ක්ෂය වෙන්නේ. නමුත් සම්මාදිට්ඨිය කියන එක ඇති වුණාට පස්සේ ආශ්‍රව ධර්ම නැති වෙන්නේ. සම්මාදිට්ඨිය කියලා කිව්වේ අවිද්‍යාව දුර වෙන තැන. අවිද්‍යාවයි ආශ්‍රවයි කියලා දෙකක් තියෙනවා. අවිද්‍යාව නැති වුණොත් ආශ්‍රව ධර්ම නැති කරන්න පුළුවන්. අවිද්‍යාව තියාගෙන ආශ්‍රව ධර්ම නැති කරන්න බෑ. දාර දවල් මාත් එක්කටම මවකට උපමාවක් කිව්වා මේ පින්වතුන්ගේ ගෙදර බිත්තියක ඔරලෝසුවක් ගහලා තියනවා කියන්නකෝ දැන් අවුරුදු ගාණක් එකම බිත්තිය තියෙනවා. මේ පින්වතුන්ම ඒ ඔරලෝසුව එතනින් ගලවලා ගිහිල්ලා ඇතුළේ බිත්තියක ගහනවා. හොඳට දන්නවා එතන ඔරලෝසුව නැහැ කියලා. හොඳට සිහිය තිබුණොත් මෙතන ඔරලෝසුව නැති බවට රැවටෙන්නේ නැහැ. නමුත් සිහිය නැති වුණොත් එක පාටම අර ඔරලෝසුව මෙතන තිබුණු හුරුව උගලන්ට නැති වෙන්නේ නැහැ. සග්ගල බිත්තිය දිහා බැලෙනවානේ. වෙන්නේ නැද්ද එහෙම? වෙනවා. ඒ කියන්නේ දැන් අවිද්‍යාව නැහැ. ඔරලෝසි එතන තියනවා කියලා මොඩකම නැහැ. නමුත් අර හුරුව ගෙවුණද? නැහැ. ඒ හුරුව ගෙවෙන්නේ නැහැ. හුරුව ගෙවන්න ඕනේ. ඉතින් හුරුව ගෙවන්න කියන එක ඒකට කරන්න තියෙන්නේ මොකක්ද? ඔරලෝසි එතන නැති බවටම සීය පවත්තන එකමයි නේ. ආශ්‍රක්ෂය කරන්න කියලා වෙන එකක් නැහැ. සීය නැති වුණොත්ම නේ ඔරලෝසි එතන නැහැ කියන එකට සීයෙන් නොහිටියොත්මයි ඔරලෝසු තිබුණයි කියන හුරුවට එන්න ඉඩ තියෙනවා. ඉතින් ওই හුරුව දුර වෙනකම්ම දැන් ඔරලෝසුව තියෙන්නේ අතනයි කියලා එතන හුරු වෙලා මෙතන ඔරලෝසුව තිබුණයි කියන හුරුව ගෙවෙනකම්ම ඔරලෝසුව මෙතන නැති බවට 100න් ඉන්න. මෙතන ඔරලෝසුව මෙතන නැති බවට 100න් ඉන්නකොට ඒ ඒ සිහියටම මෙතන ඔරලෝසුව තිබ්බයි කියන හුරුව ගෙවෙනවා මිසක ඒ හුරුව ගෙවන්න කියලා වෙන මොකවත් අමුතුවෙන් මගක් එහෙම තියනවද? එහෙම එකක් නැහැ. එහෙම මේක ටික දවසක් කළාම Taman දන්නවා දැන් රැවටෙන්නේ නැහැ කියලා. දැන් පිටිය දිහා බැලෙන ගතිය එතන ඔරලෝසු තියනවා කියලා රැවටෙන ගතිය නැති වුනහම Tamanට තේරෙනවා. Taman දන්නවා. ඒ වගේ ඔරලෝසු එතනින් ගලවලා වෙනත් පිටියක ගැහුවා වගේ තමයි මේ අවිද්‍යාව නැති වෙච්ච තැන. අවිද්‍යාව නැති වුණාට වැරදි ආශ්‍රව අවිද්‍යාව ආශ්‍රව දුරුුන්නේ තව. අවිද්‍යාව හුරුව දුරුුන්නේ ඉතින් ඕකට තියෙන හොඳම දේ තමයි අවිද්‍යාව නැති කලේ මොකද සම්මාදිටියෙන්නේ? ඒ සම්මාදිටිය සිහියෙන් ඉඳීමෙන්ම මේ හුරුව දුරු කරන අවිද්‍යාව තිබීමේ හුරුව දුරු කරන්න වෙනවා මිසක වෙන එකක් නැහැ. ආශ්‍රයක්ෂය කරනවා කියලා කියන්නේ ඒක. සම්මාදිටිය දැනගත්තාම ඊට තියෙන 100ම නිසක ආශ්‍රක්ෂය වෙන වෙන ක්‍රමයකට නෙමෙයි. දැන් ධම්මායතන එනකොට එතකොට දන්නවා රූප කලාපයක් නැහැ. මෙන්න මෙතෙන්දී අපි තෝරගන්න එක තමයි මහත්තයා දැන් මම කිව්වේ මම මේ එතකොට ධම්ම ධාතු කියනකොට ධාතු සමානයි. එතෙන්ටත් මෙබඳු ස්වභාවයක් නිසා මේ තේන මෙහෙම ධර්මතාවයක් පේනවායි කියලා. එතකොට අපිට ගත්ත හැකි රූප ධාතුයි කියන එක. රූප ස්වභාවයක් කියන එක. මොකද දැන් අපිට ඇහැට පේන තැනත් හිතට පේන දැනත් පවතින යථාර්ථය එකක් වෙනවා අන්තිමට ධාතු ස්වභාවය කියන දැනට එනවා. එතකොට මොකද මේ ටික රූප ධාතුව. ඒක ධම්මායතනයන් වගේ රූපයක් තියෙනවා ඒ තුනට පෙනෙන ආරම්මන පටිආපෝ තේජෝ වායෝ කියලා. ඒ කියන්නේ ආරම්මණයක් නැවෙන තැනද අපිට යම් සිවුම් ධාතුවක් නිසායි ඒ තුලද චිත්ත රූපයක් අපිට ලැබෙන්නේ. දැන් අපිට පේනවනේ මෙහෙම රූපයක් පේන තැන පටිආපෝ තේජෝ වායෝ කියන සිවුම් ධාතු ස්වභාවය නිසායි පේන්නේ. ඊට පස්සේ හිතට චිත්ත දිරු කරනව නැතනත් වෙනවා ආරම්මන පටිවාපෝ තේජෝ වායෝ කියලා. දැන් අපි උදාහරණයක් ඇටියෙද. දැන් අර කෙනෙක් භාවනා කරනකොට කසින වඩනවා කියලා අහලා තියෙනවනේ. දැන් අපි කියමු පටිමේ කසිනයක් හරි ආපෝ කසිනයක් හරි අරගෙන පටේ පටේ පටේ පටේ කියලා කිව්වහම ටික කාලයක් වැඩුවාම එයාට ඒ ටික අතහැරලා හිතට උපදවා ගන්න පුළුවන්කම. එතකොට දැන් මේ මේ කසින මණ්ඩලය හැදලා තියෙන්නේ පටවි වලින් තමයි. එතන ආරම්මන මට්ටම. එතකොට ඒ නිසා ඒක මිත්‍යාවක් වෙන්නේ නැත්නම් දැන් හිතේ තියෙන එක බලබලා පටවි පටවි කිව්වට බොරුවක් වෙන්නේ නැත්තේ ඒ නිසා. නැත්තම් එයා බොරුවක් කරුවා වෙනෝනේ. පටවි නැති තැනක පටවි කියලා හිතනවනේ. නේද? ඒ වගේ ඉන්නේ අපිට හම්බ වෙන එතනටත් ওই සතර මහා ධාතු බෙදෙන ක්‍රම හතරක් තියෙනවා. සසම්බාරක පටිආපෝ තේජෝ වායෝ, ලක්කන පටිආපෝ තේජෝ වායෝ, ආරම්මන පටිආපෝ තේජෝ වායෝ, සම්මුති පටිආපෝ තේජෝ වායෝ කියලා. ඒක දැන් සසම්බාරක පටිආපෝ තේජෝ වායෝ කියන දැන් අපි පාස් ගින්දර එතකොට හුළඟ ජලය කියලා මහා ගොඩවල් හැටියට අපි දකින්න දරුත් තියෙනවා. සසම්භාවික. නමුත් ඒ හැම එකක් ඇතුළෙම ඊට පස්සේ මේ හතරමයි නියෝජනය වෙනවා. ඊට පස්සේ ලක්ෂණපති ආපෝතේජෝය කියලා කියන දැන් අපි කියමු අනිත්‍ය ලක්ෂණයක් තියෙනවා. ඈ එතකොට අපි උදාහරණයක් වශයෙන් ලක්ෂණ කිව්වහම දැන් තද ස්වභාවයක් තියෙනවනම් දැන් අපි කියමු දැන් මේ විතර තද ස්වභාවයක් තියෙනවා. පඨවි ධාතු කියන්නේ පස් කියලා ගත්තොත් කොයිද මේකට එනම් පස් නැන්නේ කියලා. නමුත් පඨවි ධාතුව කියන්නේ මොකද්ද? ලක් පඨවි ධාතුව සසම්බාරික වශයෙන් උත්පවතිනවා. ලක්ෂණ වශයෙන් උත්පවතිනවා. දැන් මෙතන තද ලක්ෂණයක් තියෙනවනම් මේක තමයි මෙතන නියෝජනය කරන පඨවි ධාතුව. ගලන වැగిරෙන බැඳෙන ලක්ෂණයක් තියෙනවනම් ඒ අපෝ ධාතුව. දවන තවන දිරවන පැසවන ලක්ෂණයක් තියෙනවනම් ඒ තේජ ධාතුව. හමන පින්බෙන හැකිලෙන ස්වභාවයක් තියෙනවා ඒ වායු ධාතුව. එතකොට දැන් මෙතන දැනෙන අපිට රස්නයක් තියෙනම් ඒත් අපි දන්නවා මේ තේජ ධාතුව කියලා ලක්ෂණයකින්. නේද? ඊට පස්සේ ආරම්මන පටිආපතේජ වායෝ කියලා කියන්නේ ওই වගේ හිතේ හිතට චිත්තජ රූප නැවෙනට උපකාර දෙන මට්ටමක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා සම්මුති පටිආපතේජ වායෝ කියලා දෙවිවරු රූපී බ්‍රහ්ම ලෝකේ තියෙන්නේ. එතකොට ඒ වුණාට දැන් මේකේ මෙතෙන්දී අපි නොදක යුතු කබලින්ක ආහාර යුක්ත රූපයක් නැහැ. නමුත් ඒ පැවැත්ම අපිට හීනෙන් පෙනෙන රූප ඇති වෙන්නේ. අන්න ඒ මට්ටමේ මනෝමය කයවල් තියෙනවා. එතකොට අපි කොහොමද දැන් තවතිසා වැසි දෙවියෝ කියනවා එයා අපිට පේන්නේ නැහැ. ඒ වගේ පැවැත්මක් වෙන්න උපකාර වෙන සතර මහා ධාතු තියෙනවා. එතකොට දැන් ඒ වගේ කබලෙන්කා තවුතිසාව වැසි දෙවියෙක් වගේ කෙනෙක් ආවොත් මේ පොළොවේ පිහිටලා හිටින්න බෑ. ගිලාගෙන බහිනවා. වැగిරෙනවා. නමුත් ඒත් කබලෙන්කා හරිය යතෙන්නේ. කාම ලෝකේ. කබලෙන්කා හරිය කිනෝට අපිට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපි දන්න මට්ටම රළු විතරයි. රළු ඒකයි. අපි දන්නේ රූපේ කියලා එක්තරා මට්ටමක අපි හැම වෙලේම රූපෙමයි ඉන්නේ අපි දන්න මට්ටමට. නමුත් රූපය කියන එක මහ විශාල ප්‍රභේද කන්දක් නම් එයින් ශේෂය අපි දන්නේ. ඉතින් නමුත් අපි දැනගෙන තියෙන්නේ මුළු රූපයම තීරණය කරන්නේ මෙතන. ඔතනයි දෝෂේ තියෙන්නේ. රූපයේ මෙබඳු මෙබඳු ප්‍රභේද නොතිදෙනවා එක නෙමෙයි අපි දන්න ටිකට ඇඳලා මේ බලන එකයි රූපයේ අද්භූතකමක් අපිට තේරෙන්නේ. ඒ කියන්නේ ආශ්චර්යමත්කම. නැත්තම් රූපය කියන එකේ අන්තිමට යථාර්ථයට ගියාම පංචායතනයන්ගෙන් ගෝචර නැහැ රූපය. රූපී. නමුත් මන්තාය බුද්ධබ්බ නුවණින්ම අවබෝධ කළ යුතු රූපයක්. රූපය කියන එකේ චර දුරට යනවා. යක් කියලා නම් නෑ මම කියන්නේ මෙහෙමයි. දැනට අපි පේන තැනින් ගනුමු අපි ඕවට ගියාම ඔබ ආයෙත් සංකල්පනා මව ගන්නවා. දැන් ආරම්මන පටය ආපු තේජෝ වායෝ ශක්තියක් කියලා බැලුවත් නැතත් මට උත්තර දෙන්න බැරි නේද නෙමෙයි. නමුත් මම හිතන්නේ ඒක අපේ භ්‍රමචර්යාවට උපකාරී වෙයි කියලා. මොකද අපිට අවශ්‍ය එකම දේ හැම වෙලාවෙම ගොනු වෙන්න අදාළ ප්‍රශ්න විතරක් ලියා ගන්න. අපිට ඕනේ මේ පංච උපාදානස්කන්ධය දුක නැති කරන්න. පංච උපාදානස්කන්ධ දුක නැති කරන්න. ඒ සඳහා පංච උපාදානස්කන්ධ දුක නැති කරන්න ඉස්සෙල්ලා උපාදානය නැති කරන්න වෙනවා. උපාදානය නැති කළ දවසටයි උපාදානස්කන්ධයන්ගේ නිරෝධයක් එන්නේ. එහෙනම් ඒ සඳහා අපි කරන්න ඕනේ දේ තමයි අපි මේ උපාදාන ස්කන්ධය ගවේෂණය කරගෙන කරගෙන ආවේ සතර මහා ධාතු කියන උත්තරේ ගන්න. ඊට පස්සේ මේ සතර මහා ධාතු අපිට හම් වෙන මට්ටමක අද තියෙනවානේ පඨවි ආපෝ තේජෝ වායු. එතකොට ගත්තාම ස්වභාව අර්ථයට යනවා. එතකොට ස්වභාව කියන මට්ටමින් ඔබයි මෙපිට තව විද්‍යුතය කියන එක. අපි කියමු දැන් ශක්තියක් නැත්නම් ශක්තියක් කියන්නේ කරන්ට් එකක් කියන එකනේ. ඒ ශක්තියක් කියන්නේ මොකද්ද? පරමාණු ඔක තියෙන දැන් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන ගත්තාම පරමාණුක තියෙන ඉලෙක්ට්‍රික් චලිතය කියන විද්‍යුතය කියන්නේ. නේ? එතකොට ඒකත් ධාතුව කියන්නේ ඒකත් ඔබයි. එතකොට අපි අපිට මයින් කිසිම මින්මක් තියෙන්න බෑ යථාභූත ස්වභාවයට. මොනවාම හරි දෙයක් අපි දන්නවා නම් ඒ යථාභූත ස්වභාවය නෙමෙයි අපේ නිමි. අපිට කවදාවත් හම්බ වෙච්ච නැති දෙයක් ගැන අපිට මින්මක් තියනවද? නෑ. එහෙම මින්මක් නැති තැනක මම මොන හරි දෙයක් කිව්වොත් මේ පින්වතුන් මේකට මින්මක් හදාගන්නවා. ඒකයි මම මේ කියන්නේ. කෙලෙස් නැති තැන කෙලෙස් ඇති කරගන්න එතකොට. ඉතින් ශක්තියක් කියලාද නොබැලිය යුතුයි. ඕන්නේ. අපි නෑ මම කියන්නේ ධාතුව කියන එක ඊටත් ඔබ්බයි යටයි. මොකද ශක්තිය කියන එකද ගත්තාම මේ අර මං කියේ ඉලෙක්ට්‍රොනික චලිතයක් ඒ වගේ. නමුත් එතකොට ඉලෙක්ට්‍රොනික කියන මට්ටමක් ගත්තාම ඒවා අපිට පුළුවන් අන්වීක්ෂණයකින් වගේ ඒවත් දර්ශනය කරගන්න. නමුත් ධාතු කියපේක ඒ විදිහට දර්ශනය කරන්න පුළුවන් ගන්න ස්වභාවාර්ථයක්. කෙලින්ම නුවණින්ම දත යුතුයි මිසක ඒක කිසිම කලක විඥානෙ විඤ්ඤය නැහැ එක මොහොතක හෝ වැඩි එපා සැවෙන්න මුලක් තරම් අත්දැකීමක් හරි රූපය ගැන තිබුණොත් ඒ ටික සිහි කළ රූපයට හිත බැස ගන්නවාමයි මේ ලෝක ධාතුව තුල එක සැවෙන්න මුල් කැලලක් තරම් හේතුවක් හරි තිබුණොත් නිමිත්තක් තිබුණොත් අදහසක් තිබුණොත් රූපයයි මේ කියලා සිහි කරගන්න පුළුවන් වුණොත් විඥාණයට ඒ ඇති ආහාර වෙනවා. ප්‍රතිසන්දි වශයෙන් ඒ දේ සිහි කළා හිත දැස ගන්න පුළුවන් ධාතුවට. අනාහාරවම නිවෙනවා කියලා කියන්නේ කවදාවත්ම හම්බ වෙච්ච නැති දෙයක් ගැන දන්නේම නැහනේ. මෙහෙම කෙනෙක් ඉන්නවලු එච්චරයි දන්නේ. ඒ ටික සිහි කෙරුවා කියලා මේ රටේ මෙහෙම කෙනෙක් ඉන්නවලු. මේ ලෝකෙ මෙහෙම කෙනෙක් ඉන්නවලු. ඉන්න තැන හෝ විස්තර වටපිටාවක් දන්නේ ඒ හින්දා හොයාගෙන යන්න පුළුවන්ද? බෑ. ඒ කියන්නේ රූපයේ සතර මහා ධාතුයි එච්චරයි දන්නේ. එයා මෙහෙමයි මෙතනයි මෙහෙමයි මුකුත් නෑ ඉස්සර. නමුත් අපිට හිතට පහළ වෙන අත්දැකීම එක චුට්ටක් හරි ධාතුවට ඇඳුවොත් ඒ අත්දැකීම සිහි කරන්න පුළුවන් අපිට. සිහි කළොත් ඒක සිහි කළා ධාතුට අයිති කියලා හිතනකොට ධාතුට බැස ගන්නවා ඒක. ඒක රූපෝන්නේ නාම ස්වභාවයක් උනත් ඇති. රූප ධාතුව අතහැරලා පැත්තකින් දැඩේවා. සතර මහා ධාතු කියන රූපේ සම්පූර්ණයෙන්ම මිදිලා හිතට හිතේ පහළ වෙන අත්දැකීම හරි අත්දැකීමක් වුණොත් ඒ දැටි ප්‍රතිසන්දියට දැන් මේ පහළ වෙන දේ හිතේ පහළ වෙන දෙයක් හැටියට නොදැක මේද ආකාශය අනුගේ ධාතුවක් කියලා දැනගත්තොත් ඒද ඇති හිත පවතින එතන ප්‍රතිසන්දි වශයෙන් පවතින. ඒ නිසා මෙහි හටගත්තට හැම වෙලාවෙම මේ හටගන්න දේ මෙහෙට අයිති කියලා රූප ස්වභාවයකින් හෝ නාම ස්වභාවයකින් හෝ එක ශේෂයක් හරි තිබුණොත් ඒ ඇති මේ හිතට ඒ දේ සීකල එතනට යනවා. ඉතින් ඒ නිසා හටගන්න ධර්මතා ටික මෙහාට රූප ධාතුවට හෝ අරූප ධාතුවට ඒ කියන්නේ පංචායතනයට හෝ ධම්මායතනයට අයිති නොවුනොත් එහෙම වුණොත්මයි යන්න බැහැ. එහෙම නැතිනම් අනිත් හැම වෙලාවකම අනිත් පැත්තට යනවා. ගිලන්ට පාඩම කියන්නේ. මේක මාත්‍ර කවුරුරි එන්නකොටනේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මය එකටම ඇති වෙලා එකටම නැති වෙනවද කියන කරුණ ඔතෙන්දී මට බෙදා දැක්විය යුතුයි වේදනා සංඥා සංඛාර විඥාන කියන නාම ධර්ම එකටම ඇති වෙලා එකටම නැති වෙනවා නමුත් රූපය කියපු එක කලින් සකස් වෙනවා. ඒ කියන්නේ දැන් මේ يعني චිත්ත වීති ගැන දන්නවද? දන්නේ නැහැ නේද? අපි තුමු ඇහත් රූපයත් දෙක එකට ගැටීම නිසා හිත උපදිනකොට ඒ හිතත් සමග ඒකට කියන සහජාත කියලා. මේකට උපකාරී වෙච්ච රූපයක් තියෙනවා නම් මේ රූපය අවශ්‍ය තියෙන චිත්තක්ෂණ 17ක්. ඒ හිතත් සිටිලි නිරුද්ධ වෙනවා. ඒ රූපයම ඇසුරු කරගෙන තව සිතක් උපදින්න පුළුවන්. නමුත් අපිට යම් අරමුණක් හම්බ වෙන තැන ස්කන්ධ පංචකයක්ම තියෙනවා. ඒ කියන්නේ රූපේ උදව්වක් ලැබලා තියෙනවා. වේදනා සංඥා සංකාර විඥානත් තියෙනවා. එතකොදුව එකටම ඉපද එකටම නිරුද්ධ වෙනවායි කියලා කියන්නේ හතර නාම ධර්ම ටික විතරයි. පැහැදිලිද මම මේ කියන්නේ? මොකද දැන් ඇහත් පිටියද ගැටීම නිසා හිත උපන්නෝ චක්කු විඥානය ඒ චක්කු විඥානයට උපකාර වෙන්න ඇහත් රූපයක් දෙක තුන රූපේ තියෙනවා. ඒ රූපේම උදව් කරගෙන වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම සිතත් ඉපදිලා නිරුද්ධ වෙනවා. එහෙම නිරුද්ධ වුණාට ඒ චක්කු විඥානයේ උපන්න ඒ වස්තු රූපෙම උදව් කරගෙන ඒ රූප කලාපෙම උදව් කරගෙන තව සිතක් උපදිනවා. අපි කියන ඒ හිත සම්පාදිච්චන හිත කියනවා. ඒතකොට ඒ හිතත් සමගම නාම ධර්ම උපදිනවා, නිරුද්ධ වෙනවා. ඒ රූපෙම අසුරු කරගෙන සම්තිර්ණ කියන සිතක් උපදිනවා. මේ වගේ සිත සිතුවිලි දෙක සහජාතයි අඤ්ඤමඤ්ඤයි කියලා අඤ්ඤමඤ්ඤයි කියන්නේ අනිත් කෙනෙක් අනිත් කෙනෙකුට උපකාරව එකට ඉපදිලා එකට පැවතිලා එකට නිරුද්ධ වෙනවා. රූපය කියන එක අපිට හම්බ වෙන හැම අවස්ථාවකම රූපයක් නියෝජනය වුණාට හිත සමග හැම වෙලාවෙම එකටම උපදිනව නෙමෙයි. නමුත් අපිට හම්බ වෙනවා හිත සමග එකට උපදින ධර්මතා. නමුත් හිත සමග එකටම උපදින ධර්මතා නැතුවත් හම්බ වෙනවා. රූපය කියන එක හිත උපදින්න කලම. ඕකට කියන පුරේජාත ප්‍රත්‍ය කියලා. ඔය මේ ධර්මය අරඹ හොඳට විස්තර තේරුම් කරගන්න තමයි අපිට අභිධර්මයේ තියෙන්නේ. එතකොට අභිධර්මයෙන් දැන් ඔය පුරේජාත ප්‍රත්‍ය කියලා කියන්නේ පුරේජාත ප්‍රත්‍ය කියලා කියන්නේ කලින් ඉපදිලා පසු උපදින දෙයට උපකාර වෙනවා. එතකොට ඒක ගොඩක් තියෙන දැන් සහජාත එතකොට පුරේජාත කියලා එකක් දෙකට බෙදෙනවා. දැන් අපි උදාහරණයක් හිතට ගත්තොත් දැන් මේ බිත්තියක් බිත්තිය කලින් හැදිලා පසුව චිත්‍රයක් අඳින්න අපිට උපකාර වෙන්න පුළුවන් නේද? එතකොට චිත්‍රය අඳින්න අපිට මේ බිත්තිය උපකාර වුණේ කලින් හැදිලා තිබිලා. එතකොට කලින් හැදිලා ඒ වගේ පසුව උපදින චිත්තචෛතසික වලට කලින් හැදිලා තිබුණු රූපේ උපකාර වෙනවා. ඒ විදිහට නමුත් අපි චිත්‍රය බලන වෙලාවට අපිට චිත්‍රයයි රූපයයි දෙකම හම්බ වෙනවා. හම්බ වුණාට රූපේ චිත්‍රයට කලින් මේ බිත්තිය හැදිලා තිබුණා. ඒ වගේ අපි අරමුණ දැනගන්න වෙලාවට අපිට නාමයි රූපයි දෙකේම උපකාරය ලැබිලා තියෙනවා. තිබුණට ඒ හිත සමගම උපන්න ධර්මතා කියලා යන්නේ චෛතසික ධර්ම. නාම ධර්ම විතරයි. එතකොට අපි තේරුම් කරගන්න ඕනේ එක දෙයක්. මේ හේතුඵල ධර්ම කියන එක. පටිච්ච සමුප්පන්නයි කියන එක. තව මොන හරි ප්‍රශ්න තියෙනවද? මම අම්මලාට අහුණාද මොකද කිව්වේ? ආශ්‍රව ආශ්‍රය තමයි මම මතක් කළේ කාමාශ්‍රය, භවආශ්‍රය, ditthාශ්‍රය, අවිද්‍යාශ්‍රය කියලා ආශ්‍රය ධර්ම හතරක් තියෙනවා. ආශ්‍රය දිනකොට හුරුව අර මං ඉස්සෙල්ලා කිව්ව ඔර්ලෝසු උපමාව ඔර්ලෝසුව ගලවලා අයින් කළත් ඔර්ලෝසුව ඇතුළ තිබුණු හුරුව වගේ ඉතින් මේ යතහ භූත ස්වභාවයේ නුවණින් අපිට හසු වුණත් එකපාරටම සිහිය නැති වෙනකොට මේ රූපයක් මේ සද්දයක් කියන මට්ටමේ හුරුවෙන්ම අපි කටයුතු කරනවා. මේ පුද්ගලයෙක් කෙනෙක් කියන මට්ටමේ හුරුවෙන්ම කටයුතු කරනවා. ඊට පස්සේ එහෙ නිසා මෙහෙ හටගන්නේ කියලා දැක්කට නෑ මෙහෙමයි කියලා මේ පැත්තෙන් බාහිරයෙන් පෙන්නනවා. බවාස්රය. සමාතුලම හටගන්න නිරුද්ධ වෙනවා. ඒ බව නොපෙන්නන එක තමයි අවිද්‍යාවශ්‍රය. අවිද්‍යාවශ්‍රව භවආශ්‍රව කියන දෙක එකට තියෙන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් මේ පින්වතුන්ට දරුවෙක් සිහි වෙනවා කියලා හිතන්නකෝ දැන් මනස තුලම හටගත් ධර්මය මනස තුලම නිරුද්ධ වෙනවා ඒ බව නොදන්නාකම තමයි අවිද්‍යාව ආශ්‍රය කියන්නේ අවිද්‍යාව කියලා කියන්නේ ආශ්‍රය කියන්නේ ඒක දැකලා හුරු නැහැ එහෙම අවිද්‍යාව ආශ්‍රය වෙනකොට ටක් ගාලා බාහිර බාහිර කෙනෙක්ව තමයි තේන්නේ බව ආශ්‍රය කියන්නේ මේ පැත්තේ කෙනෙක් ඉන්නා බහැර ඉන්න කෙනෙක් තමයි පේන්නේ. ඔය වගේ එහෙම බහැර ඉන්න කෙනෙක් දැක්කහම ආ ඉන්න කෙනා හොඳයි නරකයි ඉන්න කෙනාගේ විස්තර ටික හම්බ වෙනවා. ඒකද අවිද්‍යාශ්‍රව නිසායි භවආශ්‍රව භවආශ්‍රව නිසායි කාමාශ්‍රව කියන එක. ඒ විදිහට. ආශ්‍රව කියනකොට හැම වෙලාවෙම හුරුව කියන මට්ටම. හේතුඵල ධම කියන එක එහෙනම් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න වේලාව හැටියට. දැන් පටිච්ච සමුප්පන්නයි කියලා කියන්නේ ප්‍රත්‍යයෙන් උපන්න කියනවා. හේතුන්ගෙන් හටගත්. හැම වෙලාවෙම මතක තබා ගන්න ඕනේ හේතුන්ගෙන් හටගත්ත කියලා යමක් පෙන්වනකොට ඒ හටගත්ත දේ හේතු එකක් හෝ හේතු රාශියක් නිසා ඵලයක් හටගන්න පුළුවන්. ඒ හටගන්න ඵලයේ හේතු එකක් එකකට අයිතිත් නැහැ හේතු ඔක්කොටම අයිතිත් නැහැ. නමුත් හේතු නැතුව අහේතුකව අප්‍රත්‍යකවත් නෙමෙයි. හේතු නිසාම හටගෙන හේතු නැති වෙනව නැති වෙනවා. මම අර උපමාවක් ගන්න දැන් හිරු එළියක් ගහකුත් පොළොවක් නිසා ඡායාවක් වැටෙනවා නම් මේ ඡායාව කියලා කියන්නේ හිරු එළියද? නෑ. ඡායාව කියලා කියන්නේ ගහද? ඡායාව කියන්නේ පොළොවද? මේ එකක් එකකුත් නෙමෙයි, මේ හේතු තුනමත් නෙමෙයි, මේ හේතු නැතුවත් නෙමෙයි. නමුත් මේ හේතු නිසාම ඡායාවක් හටගන්නවා. මේ හේතු නැතිව නැති වෙනවා. ඉතින් මෙන්න මෙතෙන්දී අපිට අවශ්‍ය දේ උනතනයි අපි මෙහෙම කිව්වොත් දැන් මේ ඡායාව වගේ ඡායාවට නම් අපිට තණ්හාව ඇති වෙන්නේ. ඔන්න මේ හේතු තුන නිසා ඡායාවක් හට ගන්නවා කියන්නකෝ. මේ ඡායාවට නම් අපේ තණ්හාව ඇති වෙන්නේ. ඒ තණ්හාවම උපාදාන වෙලා නම් නැවත භවයට යන්නේ ජරා නිසා නම් ජරා මරණ දුක් විඳින්නේ මේ ජරා මරණ දුක නැති වෙන්න නම් භවය නැති වෙන්න ඕනේ ඒ සඳහා උපාදානය නැති වෙන්න ඕනේ. ඒ සඳහා තණ්හාව නැති වෙන්න ඕනේ. තණ්හාව නැති වෙන්න නම් අපිට ඕනේ මේ ඡායාව කියන්නේ අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් කියලා බලන්න. දැන් ඡායාව අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් කියලා බලන්න නම් අපිට බලන්න වෙනවා ඡායාව අනිත්‍ය දුක් අනාත්ම බලන්න ක්‍රමයක් නැහැ අපිට. ඒක බලන්න නම් අපිට වෙනවා හේතු ටිකයි අනිත්‍ය බලන්න. හිරුවෙලියත් අනිත්‍යයි, ගහත් අනිත්‍යයි, පොළොවත් අනිත්‍යයි නේද කියලා අපි බලන්නේ මේ තුන්දෙනා නිසා හටගත්ත ඵලය අනිත්‍යයි නේද කියලා බලන්න. ඒ කියන්නේ දැන් මේ ඡායාවේ අනිත්‍යයි අපිට හසු වෙන්න ඕනේ. අපි දන්නවා හිරු එළියයි ගහයි පොළොවයි මේ තුන්දෙනාම එකවර හැම වෙලාවෙම එකට තියෙන්නේ නැහැ. හිරු එළිය හෝ නැති වුණොත් මේ ඡායාව පවතිනවද? නැහැ. ගහ හෝ නැති වුණොත් මේ ඡායාව පවතිනවද? එතකොට පොළොව හෝ නැති වුණොත් මේ ඡායාව පවතිනවද? නැහැ. මේ හේතු එකක් එකක් හෝ නැති වුණත් නැති වෙනවා හේතු ඔක්කොම නැති වුණත් නැති වෙනවා. ඒ හින්දා මේක නිත්‍ය එකක් නෙමෙයි. ඡායාව ගැන තීරණය කරනවා නිත්‍ය එකක් නෙමෙයි. හිරු එළිය කියන්නේ ගහ කියන්නේ පොළොව කියන්නේ සත්පුද්ගලයෝ නෙමෙයි අනාත්මයි. ඒ හින්දා මේ ඡායාවද අනාත්මයි. එතකොට මේ වගේ හේතුන්ගෙන් හටගත්ත මේ ඡායාව තබා ගන්න නම් අපි හදන්නේ. අපි තබා ගන්නට කැමති නම් හේතු නැති වෙනව නැති වෙනව එහෙනම් මේ නිසා දුක එනවා නේද? කියලා අපිට බලන්න එතකොට මේ ගහේ හෝ හිරුවෙලියේ හෝ පොළේ හෝ අනිත්‍ය බැලුවනම් බැලුවේ ඇයි අපි? ඡායා නිරෝධේ ඡායාවේ අනිත්‍ය බලා ගන්නයි. ඒ ඡායාව ගැන අවධානයක් නැතුව පොළවේ අනිත්‍ය බැලුවට හිරුවෙලි අනිත්‍ය බැලුවට ගහේ අනිත්‍ය බැලුවට ඡායාව කෙරෙහි තියෙන තණ්හාව නැති වෙනවද අපිට? නැති වෙන්නේ නැහැ. ඇයි? ඒ ගැන අවධානයක්ම අපිට ගිහිල්ලා නැති නිසා. ඒකෙන් මම නිර්වචනය කළේ හිරුවෙලියයි පොළොවයි ගහයි වගේ තමයි ඇහත් රූපය චක්කු විඥානෙත් කියන ධර්මතා තුන. මේ ධර්මතා නිසා අපිට පහළ වෙනවන මේ වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම. මේ හරියට ඡායාව වගේ. එතකොට අපි කියන්නේ මේ පේන දේ ගන්න. මේ පේන දේ කියන්නේ ඇහැද නෙමෙයි රූපෙද නෙමෙයි චක්කු විඥානෙද නෙමෙයි. මොකද මේ විඥානේ විඤ්ඤාය වෙන්නේ වේදනා සංඥා කියන නාම ධර්ම. එතකොට ඇහැ නැතුව මොනවත් මේ රූප පේනවද පින්වතුන්ට? නෑ නේද? නෑ. රූප නැත්තම් පේනවද? අරමුණු දකින හිත චක්කු විඤ්ඤාණය නැත්තම් පේනවද? නෑ. එහෙනම් මේ තුන් දෙනාම නැතිනොත් පේනවද? පේනවා. එහෙනම් ඇහැ කියන්නේ රූප දකින උපකාරක ධර්මයක් නේද? ඇහැ නැත්තම් පේන්නේ නෑනේ. ඇහැ තිබීමම රූපේ පහළ වීමද නෑනේ? නෑ. රූපය රූප ආයතනේ අපිට යමක් පේන්න උපකාරක ධර්මයක් නේද? රූප ආයතනේ තිබ්බ පමණකින් පේන්නේ අපිට ඇහැයි හිතයි නැති වුණොත් හිත කියනක උපකාරක ධර්මයක් හේතුවක් නේද? පේන්න. එහෙනම් ඒ පේන්න උපකාරක වෙන දේ හේතු. ඒක පේන දේ නෙමෙයි. නමුත් අපි හුරු වෙලා තියෙන්නේ පේන දේ ඒ කියන්නේ මේ හේතු නිසා හටගන්න ඡායාව ආපහු ගහට ඇඳනවා මේ ගහේ ඡායාවයි කියලා හිතනවා අපි. නමුත් ඡායාව කියන එක ආපහු ගහට අයිති නෑ. හිරේලියත් පොළොවත් ගහත් නිසා හටගන්න ඡායාව හේතු නැති වෙනකොට එතරම් නැති වෙලා යනවා මිසක ඒක ආයේ මෙහෙට අයිති නෑ. ඒ වගේ ඇහත් රූපේ චක්කු විඤ්ඤාණ නිසා පෙනෙන බවක් තියෙනවා නම් ඒක ආයේ රූපෙට හෝ අයිති ඇහැට හෝ අයිති චක්කු විඤ්ඤාණයට හෝ අයිති නෑ. ඒ හේතු නැති වෙනකොට මේ පෙනෙන බව නැති වෙලා යනවා. හේතු නිසාම හටගන්නවා හේතු නැතිව නැති වෙනවා. මෙන්න මේ විදිහට අපි බැලුවොත් අපිට මේ අත්දැකීම් සිහි කළා හිත රූපයට දැස ගන්න තියෙන හේතුව නැති වෙනවා. ඉතින් හේතුඵල ධර්ම අපි ওই විදිහට දකින්න ඕනේ. දැන් ඒ වගේම තමයි අර මං කිව්වේ සම්මත පරමාර්ථ කියන එක අපිට නුවණට හසු වෙන්න ඕනේ. මම අර මුදින් උදේ මුලින් මතක් කළා සම්මතය සහ පරමාර්ථය කියන එක. සම්මුති සත්‍ය සහ පරමාර්ථය කියලා සත්‍ය දෙකක් තියෙනවා කියලා අහලා තියෙනවනේ නේද? තියෙනවා. එතකොට සම්මත සත්‍යයේ ස්වභාවය තමයි පේන්න තියෙනවා. නමුත් විමර්ශනයකට ලක් කළොත් නැති වෙලා යනවා. පරමාර්ථ සත්‍යය පේන්නේ නැහැ. විමසීමක් කළොත් මතුවෙනවා. මේ දෙක අපි කොහොමද හඳුනගන්නේ? මම ඒකට මේ හේතුඵල ධර්ම මම උපමාවක් කියන්න මම මේ ඉතිසල කතා කරලා තියෙනවා. හේතුඵල ධහම කියනකොට පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන නුවණක් එන්න ඕනේ අපිට. දැන් මම ඔබට මතක් කරනවා දැන් සරල උපමාවක් මම ගන්න මේ පින්වතුන් ගෙවල් වල තේ හදනවනේ. දැන් සීනි ටිකක්, ඉඟුරු ටිකක්, තේකොළ ටිකක්, උණු වතුර ටිකක් අරගෙන එකට එකතු කළාම පෙර නොතිබීම හැදෙනවා ඵලයක් තේ එකක්. නේද? එතකොට හොඳට බලන්න මේ තේ එක කියපු එක කොහෙවත් තිබිලාව හෝ කොහෙන්වත් ගෙනාව නෙමෙයි. පෙර නොතිබීමයි හටගත්තේ. පෙර නොතිබීම හටගත්තා කියලා කියන්නේ තේක නොවන හේතු රාශියක් එකට එකතු කළාම හටගන්නේ. සීනි කියන්නේ තේක නෙමෙයි, තේකොළ කියන්නේ තේක නෙමෙයි, ඉඟුරු කියන්නේ තේක නෙමෙයි, උණු වතුර කියන්නේ තේක නෙමෙයි. එතකොට මේ හේතු ටිකම එකට එකතු වෙලා එකට යෙදිලා යෙදුනහම මේ හේතු එකකටවත් අයිති නැති ලක්ෂණයක් ඇති වෙන්නේ ඵලය. ඔන්න තේ එකක් හම්බ වෙනවා. දැන් මේ තේකට කියනවා පටිච්ච සමුප්පන්නයි. හේතුන්ගෙන් හටගත්තා. දැන් මේ තේක පෙර නොතිබීම මේ තැන් මේ මේ හේතු නිසා හටගත්තා කියලා ඕගොල්ලෝ දැක්කොත් තේක පෙර කොහෙවත් තිබිලාවා කියලා කියනවද? එහෙනම් තේක කොහෙද තිබ්බේ කියලා හිතනවද? තිබුණා නම් කොහෙ කොහෙ තියෙන්න ඇත්තේ කියලා හිතනවද? හිතන්නේ එහෙම හිතනවනම් මේ තේක පිළිබඳ පටිච්චසමුප්පන්න බව නොදන්න කෙනාමයි එහෙම හිතන්නේ නේ. මේ හේතු ටික තේක නැති වුණා කියලා කියන්නේ මේ හේතු ටික වැය වෙලා. හේතු ටික නැති වෙලා. එහෙම දකින්න කෙනා මේ තේක අනාගතයට යනවා. අනාගතයට යයිද? යනවනම් කොහාට යයිද? කොහොම කොහොම යයිද කියලා අපරාන්තයට දුවනවද? පුබ්බන්තයට හෝ අපරාන්තයට හෝ දුවනවා නම් දුවන්නේ වර්තමානයේ මේ පටිච්ච සම්පන්න බව නොදන්න කෙනා. මේ හැම දෙයක්ම හේතු නිසා හටගන්නා කියනකොට අතීතයට අයිති නෑ ඒක. අනාගතයට අයිති නෑ ඒක. වර්තමානයේ දර්ශනයක් පහළ වෙනවා ප්‍රත්‍ය යංකින්ච සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම. යමක් ප්‍රත්‍යෙන් හටගත්ත නම් ප්‍රත්‍ය නැති වෙනව නැති වෙනවා කියලා. දැන් ඔන්න තේකේ හැටි ඔහමයි. දැන් මෙතන හොඳට බලන්න අපි කවදාවත් තේකක් නොබීපු අය කියලා හිතන්නේ තේකක් හදන හැටිවත් නොදන්න අය කියලා හිතන්න. අපි නොදන්න රටකට ගියාම අපිට දෙනවා තේකක් බොන්න. දැන් මේව හදන හැටි අපි දන්නේ දැන් අපි මොකද කරන්නේ? මේ තේක අතට ගන්න දැන් අපිට පේන්න තියෙන තේක. අපි අනිත් අයගෙන් අහනවා මේ මොකද්ද මේක තේකක් කියනවා. දැන් අපි බොනවා. තේක හරි හොඳයි කියනවා. තේක හොඳයි කියලා අපි බිව්වනම් සීක කැමතියි කියලා බැඳුනා නම් අපි බැඳිලා තියෙන්නේ මොකේදද? සීනි, ඉඟුරු, තේකුළු, උණු වතුර ඔය ටිකට. දැන් මේ තේක කියන දිහා හොඳට බලන්න හැබෑවටම පේන්න තියනවා දෙයක් තේක. හැබෑවටම පේන්න තියනවා තේක. නමුත් තේක කියලා සීනි හෝ ඉඟුරු හෝ උණු වතුර හෝ තේකොළ කියන මේට වඩා වැඩිපුර යමක් ඕකේ තියෙනවද? මේ ධර්මතා ටිකෙන් වැඩිපුර යමක් තේක කියලා තියෙනවද නැහැ? නැහැ. මේ ටිකම එකට ගුලි වෙලා, ගොනු වෙලා මැවිච්ච දෙයක් මේ තියෙන්නේ. ඔන්න පේන්න දිනවා. සීනීගුරු තේකුල කියන එක විමර්ශනයට ලක් කළොත් මේ තේක අතුරුදහන් වෙනවා. දැන් තේක අතේ තියෙනකොටම සැබෑවටම මෙතන තියෙනවා නමුත් පේන්න නැති එකක් තියෙනවා. මොකද්ද? සීනි ඉඟුරු තේකුල උණු වතුර කියලා සැබෑවට මෙතන තියෙනවා. නමුත් පේන්නේ අපිට. තේක අතේ තියෙන වෙලාවට සැබෑවට මෙතන තියෙන දෙයක් තියෙනවා සීනි ඉඟුරු තේකුළු උණු වතුර මේක අපිට පේන්නේ සැබෑවටම පේන්න තියෙනවා නමුත් ඒක යථාර්ථයක් නෙමෙයි තේරෙනවද මම කියන්නේ මේ හේතුඵල ධහම හරියට දැක්කොත් සම්මත පරමාර්ථ කියන ටික හම්බ වෙනවා අපිට පුළුවන්කම තිබුණොත් තේක තියෙන වෙලාවේදී මෙතන තියෙන්නේ සීනි ඉඟුරු තේකුළු උණු වතුර නේද කියන තැනට සිහිය නුවණ යොදන්න ඕගොල්ලෝ තේකෙන් මිදිලා ඉන්නේ. තේක කියන තේකට ලෝභයක් හෝ ද්වේෂයක් මෝහයක් ඇති වෙන්නේ මොකද තේක ඇති වෙන්න තියෙන හේතු ටිකට නුවණින් ඕගොල්ලෝ ඉන්නේ වෙලාවට. මේ හේතුඵල ධර්ම නොදන්න කෙනාට හම්බෙන්නේ කෙලින්ම තේක. තේරෙනවද? ඒ වගේ තේක වගේ තමයි මේ සතර මහා ධාතු රූපයත් ඒ නිසා හැදෙන වේදනා සංඥා චේතනා විඥාන කියන මේ ස්කන්ධ ටිකත් හරියට අර සීනීගෘත ඒකුළු ටික වගේ තමයි. රූපේ උපකාරය ලැබලා සිතේ උපකාරය ලැබලා වේදනා සංඥා පහළ වෙලා දැන් මේ පෙනෙන බවක් වෙනවා. දැන් අපිට තියෙන්නේ පෙනෙන බවක්. මේ තේ එකක් හම්බ වෙන්නේ. මේ තේ එක අතේ තියෙද්දිම වගේ මේ පෙනෙන දේ පෙනෙද්දිම ඕගලන්ට පුළුවන් වුණොත් මෙතන තියෙන්නේ මෙන්න මෙහෙම ධර්මතාවයක් නේද කියන එක නුවණින් සිහි කරන්න ඕගොල්ලෝ මේ පෙනෙන දේ ඇලිලා හෝ ගැටිලා නැහැ. මේ මේ ප්‍රත්‍යයෙන් නේද මේක හටගෙන තියෙන ප්‍රත්‍ය නැති වෙන නැති වෙනව නේද කියලා බැලුවොත් ඕගොල්ලෝ මේක බැඳිලා නැහැ. මේ හේතුඵල ධර්ම ඕගොල්ලන්ට සිහි කරගන්න බැරි වුණොත් ඕගොල්ලන්ට හම්බ වෙන කෙලින්ම පෙනෙන දෙයක්. තේක හම්බ වෙන්නේ. තේරෙනවද මේ කියන දේ? එතකොට අපේ විදර්ශනාවට ඉලක්ක වෙන්න ඕනේ තේක නෙමෙයි. මේ තේක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බැලුවට හරියන්නේ නැහැ. මොකද ආයෙත් හේතු ගැටුනොත් මේක හට ගන්න නිසා එතකොට සිහිය යෙදුනේ නැත්නම් ආයෙ රැවටෙනවා. නමුත් අපි මේ හේතු ටිකට සිය නුවණ යොමු කළා. හේතු ටික නැති කරන එකක් කළොත්, සීනීකృతය කළ නැති කළොත්, තේක කියන එක ඉපදීමම නැති කරන්න පුළුවන් අපිට. එහෙම වුණොත් තේක කියන එක ඉපදීමම නැති කළොත්, තේක කියන එකේ ඇලින් ගැටින් දෙක කවදාවත් ඇති වෙන්නේ නැහැ කියන ගණයට යනවා. එතකොට හේතුඵල ධර්ම අපි දකින්න ඕනේ අවබෝධ කරගන්න ඕනේ මෙන්න මේ අවබෝධය ලැබෙන විදිහටයි. එහෙම නැතුව තේක කියන මට්ටමට හේතු ඵල දහම නොදැන හේතුවයි ඵලය දෙකම එකක් කොට අරගෙන තේකක් හම්බ වෙන තැනක නම් අපි ඉන්නේ එහෙම ඉඳලා අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම බැලුවොත් මේ තුල තියෙන තණ්හා අනුසය අවිජ්ජා අනුසය දුරු කරන්න මේ දර්ශනේ සමත් වෙන්නේ නැහැ කුමක් නිසාද මේ හේතු ව කියන තැනට සිහිය නෝන යොමු නොකොට හේතුන්ගෙන් මිදෙන්න බෑ අපිට. අපිට හැම වෙලාවෙම ඵලය කියන එක අතහැරෙනවා. මරණවා කියන ජීවිතේ හැම වෙලේම ඕකයි. නමුත් මේ ඵලය ඇති කරන හේතුව නැති නොකල නිසා නැවත නැවතත් අපි හැදේ ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙන්නේ. ඉතින් මෙන්න මෙතනයි අපිට අවධානය යොමු වෙන්න ඕනේ අවසන් කරන්න. එතකොට මේ මේ වගේ ටිකක් ගැඹුරු දර්ශනයක් තියෙනවා. ඉතින් උදේ ඉඳන් මහත් මෙතෙන්ට ආධුනිකයි හරියට සමහරිට මේ පින්වතුන් ගැන අවධානයක් මට අවබෝධයක් මටත් නැහැ මං ගැන මේ පින්වතුන්ටත් නැහැ අඩුපාඩු දේශනාව තුළ වෙන්න පුළුවන් නමුත් මේ කතා කළ දේවල් මම හිතන්නේ මේ පින්වතුන්ට ආධුනික නැති ඇති අපේ ලොකු හාමුදුරන් වහන්සේ මෙතෙන්ට අවිලා කතා කළ නිසා එතකොට අද දවසේදී අපේ වැඩසටහන් අපි මෙතනින් අවසන් කරමු